ඉතින් ඒක මේ වෙනකොට අපි ඒකේ ප්‍රඥා ආසනය ප්‍රඥා ශික්ෂා කොටසත් සීල ශික්ෂා කොටසත් සාකච්ඡා කරන්න යෙදුනා. ඒකේ සමාධි කොටසට අයිති වීරිය චෛසිකේ තමයි අපි ඊයේ සාකච්ඡාවට ලක් කරේ. ඉතුරු වෙලා තියෙනවා සති චෛතසිකේ සහ සමාධි චෛතසික කියන දෙක සඳහන් කරන්නේ. ඉතින් මේ විරිය සති සමාධි බොහෝ විට ධර්ම પરම්පරාවක් විදිහට තමයි සඳහන් වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම සඳහන් වෙන වෙලාවේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඒ විරිය සති සමාධි කියන මේ තුන ආර්ය අෂ්ටාංග මාර්ගයේ සඳහන් වෙන්නේ සමාධි සික්ඛා සමාධි ශාසනය සමාධි අංග වශයෙන්. ඉතින් ඒකෙදී ඒක තීර්ණාත්මක දේ තමයි ඒ වීරිය විරියවත් විරියවන්තතායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස කියලා සරුවචනසේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ වීරිය කරන කෙනාට තමයි ඒක ලැබෙන්නේ. නමුත් අද ගාක් වෙලාවට ඒ තමන් ඒ සඳහා වැරදරනවට වඩා ඒක මේ කීටි ක්‍රමවලට එහෙම නැත්නම් මේ දක්ෂ ගුරුවරයෙක්ගේ ආනුභාව බලයෙන් එහෙම නැත්නම් මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමරගේ ආනුභාව බලයෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක කුසීතකම කලකුණු. වීර්යවන්තයාට විරියවතෝ පණකින් නාමන සිජ්ජති. මොනවද විනිවිද කර යන්න බැරි. ඉතින් ඒ නිසා අපට ඔය තියෙන ඉදිරිපත් වෙලා තියෙන ඒ ගැටළු ස්ථාන ග්‍රන්ථ ස්ථාන ප්‍රශ්න දැනගන්න හම්බ වීමම මට භාවනා කරන තියෙන මෙන්න මේ ප්‍රශ්නයි කියලා දැනගන්න හම්බ වීමම ප්‍රඥා සහ සීල ශික්ෂාවේ ආනිසංස. ඕකවත් දන්නේ අපි රැයට කාලා ගෙදරට ගිහලා බුදියන හිටියන. ඒ නිසා මේ දැනගත්තට පස්සේ නැත්තම් Tamange මේ ලෙඩේ තියෙන කියලා දැනගත්තට පස්සේ ඒක ඕන වෛද්‍ය විද්‍යාව පොත බලපන් මේ ලෙඩේට මේ බේතයි කියලා අල්ලගත හැකි. ඒක තෝ විශාල ප්‍රශ්නයක් වුණා ෆාමසිස් කෙනෙක් ඇහුවත් කියනවා. මේ ලෙඩේ තියෙන කියලා. ලෙඩේ අල්ලගන්න එකයි ප්‍රශ්නේ. ඉතින් අපි භාවනා කරන ලෙඩේ දකපු ගමන් මුසුප්පු වෙනවා. පශ්චාත්තාප වෙනවා. අයියෝ කියලා ඉසాత බැඳ ගන්නවා. ඒක මේ භාවනා ප්‍රතිඵලයක්. භාවනා ආනිසංශයක් මේ තමන් උපයාගත්ත දේ කියන එක දන්නේ අන්න ඒ නිසා භවනාදී මතුවෙන බාධක වීර්යවන්තයාට සාධකයක් වෙනවා. ඒකෙන් තේරෙනවා පුද්ගලයා හැරෙන තාලෙන් කියන්න පුළුවන් මිනිහා කෙල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා. හරක හැරෙන තාලෙන්. ඒ නිසා භාවනාවේදී මේ වීර්ය කියන එක වර්ණගාගත්ත කෙනා ඒක මේ භාවනාවට විතර නෙමෙයි පෞල් ජීවිතේට රැකියාවක ව්‍යාපාරික sannivedanaye ඕනම දෙයක දිනුනවා ඒ මේ වීර්යෙන් විරිය චෛතසිකයෙන් ඇති කළ දෙනයේ සූර වීර ධීර පරාක්‍රම ගතිය එකට සීමා වෙන්නේ නැහැ ඒක නිසා සරුවචන් වහන්සේ කිසිම පැකිලීමකින් තොරව වීර්ය සඳහන් කරනවා එතකොට මේ වීර්ය අවශ්‍යයි ওই සතියේට මුලදී. ඒකට කියනවා මේ සතිය ඇති කිරීම සඳහා කෙනෙකුට මේ මෙනෙහි කිරීම අවශ්‍යයි. මෙනෙහි කිරීම කියන්නේ Taman තුල තියෙන වීර්ය ටික ටික මුදා හැරීම. ආස්වාස පාස ආස්වාස ආස්වාස කියලා මෙනෙහි කරන. ප්‍රස්වාස පාස ප්‍රස්වාස කියලා මෙනෙහි කරන. ඒ මෙනෙහි කරනකොට කරනකොට මතුවෙන නන්නත්තර අරමුණු පැත්තකට ගිහිල්ලා අර මෙනෙහි කරන අරමුණට හිත මුලිච්ච වීම හිත මූණට මූණ දාලා සිටීම හිත එකලස් වෙන එක ඉස්සරහට නික අවස්ථාව වැඩි. ඒ ගුරුමේ ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපි <coughs> ඉස්කෝලේ යන කාලේ දැන් නම් ඉස්කෝලේ කාලේ මතකත් නැතුව ඇති. ඉස්කෝලේ යන කාලේ දෙවනි දෙවනි පන්ති දෙවනි පරිච්ඡේදය පටන් ගන්න ඉස්සෙල්ලා පන්ති භාර ගුරුතුමා වූ ගුරුතුමිය ඇවිල්ලා නංගඬ ගැහිමක් කරනවා. ඒ නංගඬ ගහනකොට අර පැමිණි මෙලේ කියන තියෙන නම කියනකොට ඒ නම කියන එක න අත උස්සනවා. ඒතකොට ටීචර් දන්නවා ඒක න ඇවිල්ලා ඉන්නවද නැද්ද කියලා. අත ඉස්සුවේ නැත්තම් පැමිණීම ඇබ්සන් කියලා මාක් කරනවා. ඇවිල්ලා ඉන්නවනම් මාක් කරනවා. ඉතින් අනික කට්ටිය වෙලා කරබනිනවා. අත උස්සපෙලා දෙන්නේ නම කියපෙලා දෙන්නේ අත ඉස්සුව රත් වෙන්න ගන්නවා. බොරුවනේ කරන්නේ. දෙන්නේක් වෙන්න බෑනේ. ඒ නිසා නම අඬ ගැහිල්ලෙන් එක්කෙනෙක්ගේ අවධානය ගුරුතුමා කෙරේ යොමු කරවීම නංගඩ ගැහිල්ල කියලා කියන්නේ. ඉන්නේ වගේ අරමුණු රාශියක් හිතට එනකොට සද්දක් දැනෙනවා, වේදනාවක් දැනෙනවා, හිතවිලිත් එනවා. ඉඳගෙන ඉන්න එකක් දැනෙනවා, ආස්වාද ප්‍රසවාස මාස වෙනවා. පිම්බි මැකිලත් නැතුන කොයි එකද Tamanට නතු කරගන්න ඕනේ? කොයි එකද Tamanට වශී කරගන්න ඕනේ යගේ නම කියන්නේ. කියපු ගමන් නතු වෙනවා. ඒක මේ මේ පුංචි වශයක් නෙවෙයි. ඥාන ඥානපෝනික සාංශ මතක් කරනවා. ওই යක්කුන්ට අඬ ගහනවනේ. මම නම් තාම කරලා නැහැ. නිකන් ඒ උනාට යක්කු එනවාමයි ගාවට අඬ දෙවෙන තුරට. නමුත් යක්කුට අඬ ගහන කතාව දන්නවනේ මල් වට්ටියක් හදලා හරි ගස්සලා යක්කු ආවට පස්සේ ඕනෙම එනයාකාගේ නම කියලා කතා කරුවොත් ඒක බයයි. අහු නැයි කියලා හිතනවලු. එනිසා යකදුරා ඉස්සරහට එන්නේ මොඩ්ඩි මස්තිනාද, දීර්යකාද, ගම්බාර දෙයියොද කියලා නම කියපු ගමන් යටත් වෙනවා කියලා. ඉතින් ඒකේ උත්කෘෂ්ඨ අවස්ථාවක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඒ මිහින් තලාවට වැඩම කළා තිස්ස කියලා කිලිම නම කතා කරන රටේ රජුරවණ. රජුරු හෙල්ලුම් කෑවා. මගේ නම කියලා කතා කරන්න කවුද ඉන්නේ? කිසිම කෙනෙකුට රජුරුවන්ගේ නම කිව්වනම් බෙල්ල ගහලා දානවා. උඩ බලනකොට සමනාමය මහරජ ජම්බුදීපා ඉදාගතා තමේ වණුකම්පාය ජම්බු දීපා ඉදාගත කියනකොට රජ්ජුරුවොත් නෑමල රටම නෑමලා. නම කියලා කතා කරන්නේ. ඒ නිසා ඔය අරමුණු රාශි රාශි එනකොට ඒකේ නම කියන එක නැත්නම් නාමකරණය ඒකට කියනවා ලේබලින් කියලාත් කියනවා සලක්ෂණය කියන වචනේ තමයි පාලිය සඳහන් කරන්නේ. ඒ නම කියලා කතා කරන්නේ ඒ අරමුණ විතරයි අපිට ප්‍රතික්‍රියා කරන්න ප්‍රතිචාරය කරන්න. අනික අරමුණ හේම අවචාට ලක් වෙනවා. ඉතින් මේ ක්‍රමයේ දන්නේ නැති නිසා අපි අරමුණ වලට දොස් කිය කියා එන ඔක්කොම ගෙට අරගෙන නයි මල්ලි දාගෙන එච්චී කරදර වෙනවා. තමන්ට නතු කරගන්න ඕනේ අරමුණේ නම කියලා කතා කරන වීර්ය අවශ්‍යයි. ඒ වීර්ය මැදි නිසා අපි මෙනෙහි කළ යුතුලා දන්නෙත් නැහැ මෙනෙහි කළ නැති වෙලා දන්නෙත් නැහැ. ඉතින් අපි ගෙට ඔක්කොටම දොර ඇරලා තියෙනවා. උදේට ඇරියට පස්සේ හුඟක් වෙලාවට අර ඕනේ අරමුණ නෙවෙයි ඉන්නේ කොහෙද යන අරමුණක්. ඒ නිසා ඒ විතක්කේ යොදන්න දන්නවනම් හරියට එල්ලෙට වෙදි තියනා වගේ ඒකේ තේරෙන පටන් අර ගන්නවා උදේ ඉඳලා හඳා වෙනකන් අරමුණු කෝටි ගණන් එනවා. තමන්ට අවශ්‍ය අරමුණත් එක්ක නතු කරගන්න මූණට මූණ දාලා ඉන්න මුලිච්චි වෙන්න ඒකට කියනවා විෂයාභිමුඛ භාව පච්චුපට්ඨානා කියලා. තමන්ට අවශ්‍ය විෂයට අභිමුඛ වෙන්න පුළුවන්. ඉතින් මේක මනුස්සයාගේ ස්වච්ඡන්දේ පරිණාමයේදී ඇතිවෙච්ච සුවිශේෂී ලක්ෂණයක්. තිරසනොන්ට මේක නෑ. තිරසනාට මේ මෙනෙහි කරලා ඕන දෙයට අරමුණියොම් කරන්න බෑ. බූසෙකට මීයක් දැක්කට පස්සේ සමාධි භාවනා කරගෙන ඉන්න අමාරුයි. ටක් ගාලා පැන්න කෑවා. ඌට වෙන මතක් කර කර ඉඳලා මේ අට සිල් සමාදන් වෙලාද ඉන්නේ දස සිල්ද ඉව්ව කරන්න බෑ. ලබ්බුරත් මීයක් දැක්කම කන. ගැරන්ඩියකටත් අමාරුයි සුවපත් වේවා සුවපත් වේවා කියන්නේ මීයේ දැක්කට පස්සේ. ඌ කාලා බොක්කේ හිනකොට තමයි මතක් වෙන්නේ දැන් ගිරලත් ඉවරයි කියලා. මිනිස්සයාට මෙහෙම නෑ. කැම මේසය දුන්නාට පස්සේ තමන්ට ඕනේ කැම ටික බෙදා ගන්න පුළුවන්. කාපිරි ඇට්ටෝම් කියා ගෙදර ගියාගේ ඔක්කොම කැම මේසෙම කන්න යන්නේ නෑනේ. ආනේ ඒ <coughs> පුංචි ධර්මයේ මේ අරමුණකට මෙනෙහි කිරීම හරහා සලක්කනේ හරහා රාශියක් අරමුණු තියෙනකොට අවශ්‍ය අරමුණ වෙන් කරගැනීමේ කලාව කෙනෙකුගේ හික්මීම සීලයට එහා ගිය සමාධි ශික්ෂාවක් ඇති කරන්න මූලික ලක්ෂණයි. ඒක නිසා ඒ බටේරින් ආපු මිනිස්සේ කියලා තියෙනවා මේ මහා සීසඩෝ ස්වාමින් වහන්සේ මේ මෙනෙහි කිරීමේ ක්‍රමය ඒක හරිම විදූරු ක්‍රමයක්. ඕනම කෙනෙකුට ගැලපෙන ක්‍රමයක්. හඳුන්වා දීපු නිසා බුද්ධ ආගම බටහිරට ගියා. බටහිරේ නාන්නත්තර අරමුණු තියෙන ලෝකයක් අවශ්‍ය කෙනෙකුට මෙනෙහි කිරීම හරහා අවශ්‍ය අරමුණේ තියාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒ අරමුණ නතු කරගත්තට ඒ නතු කරගත්ත අරමුණේ රස බලන එක ඒකේ ස්වභාව ලක්ෂණ, ඒකේ ආකාර, ඒකේ සටහන්, ඒකේ විස්තර බැලීම හරහා තමයි මේ නතු කරගත්තට පස්සේ ප්‍රයෝජනෙ ලබන්නේ. ඒකට ਵਿਚාරය කියලා කියනවා. මේ විතක්ක ਵਿਚාර දෙක ඒවා වචී සංඛාර වශයෙන් සඳහන් කරන්නේ විතක්ක ਵਿਚාර දෙක හසුරව ගන්න පුළුවන් නම් කෙනෙකුට කේල් ගහ ගන්න දෙයන්නේ හිත පොල් ගහ ගන්න දෙයන්නේ කියලා ටිකක් කීකරු කර ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ මහසි භාවනා ක්‍රමයේ උගන්වනකොට මුලදී හරියට මේ මිනේ කරන්න කියනවා. ඉතින් හරි වෙහෙසයි ඒක. ඒක තමයි මේ භාවනාවේදී තියෙන වීරියේ ආරම්භ ධාතු වීර්යය හැටි. ඒ මෙනෙහි කර කර මෙනෙහි කරින්න උඩ ටික දවසක් ගියාට පස්සේ ඒ මෙනෙහි නොකරම නිකම්ම හිත අර වැඩියෙන් ඇසුරු කරපු හිතට වැඩියෙන් ඇසුරු කරපු අරමුණට මූල ආරම්භණයත් එක්ක පොඩි නිකන් අනියම් ප්‍රේම සම්බන්ධයක් වගේ එකක් ඇති කරගන්න. ඒක ඇති වුණාට පස්සේ ඔන්න යාට කරන්න පුළුවන් අරමු හානිකර අරමුණු රාශියක් තියේදී ඊට ස්වභාවයෙන් අර කීකරු අරමුණට මූල ආරමුණට නගින ගතියක් එනවා. එතකොට මේ යෝගාවචරය වීර්ය අඩු කරලා මෙනෙහි කිරීම අඩු කරලා අර ඉබේ අනායාසී ස්වයන් සිද්ධව අරමුණට යනවා දැකලා සතුටටපත් වෙනවා. මේක තමයි ඒ යෝගාවචරච්ච ගොඩාක් වෙලාට ගෙලියන දේ. ගිලියන දේ ආර මෙනෙහි කිරීම දැන් නතර කරලා ඉබේ හිත යන්න ගියත් ඒ මැත්තේ මෙනෙහි කරන්න හදනවා. එතකොට එතකොට වෙන්නේ වතුර වැඩියෙන් වක් කරලා ගහක මුල් කුණු වෙනවා වගේ. මෙතෙන්දී නතර කරන්න ඒක දන්නේ නැති වුණොත් එහෙම මම දෙන නිදර්ශනය තමයි බබෙක් නිදි කරගන්න අපි කකුල් දෙකේ බබා පුන්නලා අපි නැලවිලි කවි කියනවනේ. බබාට නිින්ද යාගෙන එනකොට නැලවිලි කවි අඩු කරන්න එපාය. අම්මගේ කොරණ ආඩුව දෙන්න පටන් ගත්තොත් බබා නිින්ද ගියාටත් පස්සේ බබා චිත්ත ගුණ හොරපි වයින් නැති අම්මට මේ මර පරට්ටිට තේරෙන්නේ නැහැ මට නිින්ද යනවා තවත් නෑ ලෙලි කපි කියනවා. ඒක මං ඉන්න කාලේ පත්‍රේ තිබ්බා අම්මා බබා උකුලේ තියාගෙන නලවනලා ඉනකොට අම්මට නිින්ද ගිහලා බබා උඩ වැටලා හුස්ම ගන්න බැරුව බබා මැරිලා. අම්මට නිින්ද කියලා නැලවිලි අපියත් එක්කම. ඒක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ බබෙක් නලවනකොට මමට නින්දියාගෙන එනකොට නිකන් කියලා නලවන මම සෑහෙන්න බබ්බු නලවලා තිනවා බැන්දේ නැතුවට. ඔය ඔක්කොටම වැඩි. ඒ නිසා මට බණ කියනකොට හොඳට තේරෙනවා. ඒ වගේම හරි කම්මැලියම. මෙනෙහි කර නොකර වැඩේ කරන්න පුළුවන් අනිවාර්යයෙන් මෙනෙහි නොකර ඉන්න දන්න බයනවා. හැබැයි මේ ඔක්කොමලට කියලා දුන්නා පස්සේ ඒගොල්ලෝ මෙනෙහි කිරීම ආචෛත්‍ය ගුණා බැඳා වගේ උන් දෙදලා හැඳ වෙනකම් මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නවා. එතකොට කවදාකවත් හිතියර සමාධි ලක්ෂණයට මතුවෙන්න ඉඩක් නැහැ. ඉතින් ඒක මේ වීර්ය සතිය සමාධිය කියන ධර්මතා තුන සම්බන්ධයෙන් පෙන්වන්න ධ්‍යාන කතාවත් එක්ක පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන කියන මේ රූප ධ්‍යාන හතරත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. සර්වචනන්සේ පළවෙනි ධ්‍යානේ හඳුන්ලා දෙන්නේ සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසබ්බච්ච විරති. විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ සහිත ප්‍රථම ධානයට එළඹ වාසය කරනවා. සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං ඒ විවේකයෙන් හටගත්තා වූ නීවරණයෙන් අයින් වෙලා ධානාංගයන්ගේ සමන්විත වූ පළවෙනි ධානයට එළඹ වාසය කරනවා. එතකොට ඒකේ විතක්ක ਵਿਚාර දෙක තියෙනවා. අරමුණ තාම මෙනෙහි කිරීමක් මෙනෙහි කිරීමෙන් තමයි ඒක උපයාගන්නේ. නමුත් දෙවෙනි ධ්‍යානට යනකොට අවිතක්කං අවිචාරං විවේකජම් පීති සුඛං කියලා විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීති සුඛයෙන් යුක්ත දෙවෙනි ධ්‍යානට යනවා. ඉතින් ඒකට පළවෙනි ධ්‍යානද දෙවෙනි ධ්‍යානට යනකොට අර මෙනෙහි මෙනෙහි කරමින් ලබාගත් එකලස මෙනෙහි කරමින් ලබාගත් ඒ මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතිය මුලිච්ච වෙන ගතිය මෙනෙහි නොකර ගන්න පුළුවන්. එතකොට එයා වීර්ය අඩු කරනවා නැත්නම් අනවශ්‍ය වීර්ය දාන්නේ නැහැ. දැන් නැලවිලි කවිය අඩු කරනවා. මොකද බබාට නිින්ද ආගෙන ඉන්නේ. එතකොට මේ භාවනා කරන කෙනාට තේරෙනවා සක්මන් කරනකොට දැන් ඉබේම සක්මන යනවා. gediya pitimma සක්මන යනවා. මට තියෙන මේක දිහා බලන එක විතරයි. කොහොමද මේ බැලිල්ල නිකන් පිට කෙනෙක් Taman දිහා බලනවා වගේ වයින් කර බොණික්ෙක් වගේ Tamanම සක්මන් කරනවා Tamanටම පේනවා. එතකොට ප්‍රීතිය එහෙම තමයි සමාධිය එහෙම නැත්නම් හිතේ එකලසට එන්න තියෙන ඉඩ වැඩි. ඉතින් ඒ සම්බන්ධතාවයේදී ඔය ආරම්භ ධාතු වීර්ය, නික්කම ධාතු වීර්යට නගිනවා. එතනින් ගියාම සතියත් ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙනවා. ඒතර සමාධියත් ධ්‍යාන මට්ටමට එනවා. ඒතර මේ සමාධියක මේ ධ්‍යාන මට්ටමට පැමිණෙන්න ඉස්සරලා හිතේ සමාධියක් නැහැ කියලා මේ හිතන්න එපා. හැම හිතකම සමාධිය තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ බණක සඳහන් කරනවා අපේ හිත කොච්චර වික්ෂිප්ත වුණත් අම්මා මැරිලා, ගෙට ගිනි අරගෙන, දරුවා මැරිලා, ඒ සේරම වුණත් සමාධි චෛතසිකේ මේ හිතේ තියෙන. යට වෙලා. අර විස්සෝපයයි, පශ්චාත්තාපයයි, අත්සද්ධාවයි ගොජ දානවා. ඒ සමාධි නැත්තේ නෑ. දැන් භාවනා කරනකොට වෙන්නේ අර අශ්‍රද්ධාව වගේ දේවල් අයින් වෙලා අර සබ්දා මේ සමාධිය ඇටයකට වතුර වැටුණාට පස්සේ පෙරමොරේ මොරියා උඩට එනවා වගේ හිමීට මතුවලා එනවා. ඒ මතුවලා එනකොට මුලින් මුලින් ගොඩක් නීවරණ තියෙනවා. මෙනෙහි කිරීමේ අත්උදව් අවශ්‍යයි. සතිය හොඳට දැනගෙන ඉන්න ඕනේ. හිමීම කරලා මෙයා උඩට ආවට පස්සේ මේ ඇති වෙන මේ සමාධියේ තියෙන ධ්‍යාන මට්ටම ಜಾති දෙකක් විස්තර කරනවා සරුවචනන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ. ඉස්සර තිබුණේ ආවරණීය ආවරණීයේහි ධම්මේහි ජායන ලක්ෂණය. නීවරණ ආවරණ ධර්ම පච්චනීකේ ආවරණීයේ ධර්මේ ජායති. නීවරණ අයින් කරනවා. අයින් කරලා සමාධියක් එන්න හදනවා. දැන් තරුවචන් වහන්සේ පහළ වුණාට පස්සේ මේ ඇතිවෙච්ච මේ සමත ධානය කියන පළවෙනි රූප ධානය වෙනකොට ධාන නැති වුණත් ලක්කනොපනිධානය කියලා අර තමන් බලන අරමුණේ විපරිණාමයේ බලන්න පුළුවන් කමකුත් මෙතනම තියෙනවා කියන එක තමයි මේ ਸਰුවචනාංශයේ තියෙන සුවිශේෂී සොයා ගැනීම. අපි ආනාපානි කරලා ආනාපානෙත් හොඳට සමීප වෙලා ආසන්න වෙලා උත්සන්න වෙලා පවත්නකොට නීවරණ වලට එන්න ඉඩක් නැහැ. හරියට මේ යථා අගාරං දුච්ඡන්න උට්ටි සමති විච්ඡති. වහලේ හොඳට වහලා නැත්තම් වැහි වතුරගේ මැද්ද තෙමන. වහලේ හොඳට වහලා නම් යථා අගාරං සුච්ඡන්න උත්ති න සමති විජ්ජති එහි වතර මැදට ඉන්නේ සාර අරමුණත් හිතත් ඊටාම සමීපව ගත කරනකොට හරස් සුලං වලින් එන වැහි උලං වැහි මිස අරමුණයි හිතයි ලංවීම හරහා සද්දවලට එන්න, හිතවිලි වලට එන්න, වේදනාවලට එන්න ඉඩක් නැතුව යන. ඒ ධර්ම ලං වෙලා මෙනෙහි කරන්න ඕන. අරමුණේ ලං වෙලා විස්තර බලන්න. එතකොට මේව නැති වෙන. එතකොට ආවර්ණීය ධර්මයට එන්න විලක් නැහැ. පච්චනීක ධර්මයට එන්න ඉඩක් නැහැ. එතකොට යෝගාවචරයට අර අරමුණට ලං වීම නිසා සංසාරයක් පුරා මෙතෙක් කල් තිබුණු මේ මෝහ පටල අයින් වෙන වෙලාවක් එනවා. తాවකාලිකව ඒක හරියට මේ පහසි බැඳිච්ච වතුරු වතුර වලක නැත්තම් ලිඳක කාට හරි වතුර එකක් ගන්න ඕනලා කලින් හරි බාල්දියෙන් හරි පහසි ටික එහෙමේ කරලා කලේ දාලා වතුරයක් ගත්තාම යට තියෙන වතුර හරි පිරිසිදුයි. අර පහසි පොඩ එහෙමේ වෙනවා. එතකොට වතුර එකක් ගන්න පුළුවන්. ඇතුලේ වතුර හොඳයි. ආයෙ ගියාට පස්සේ ආයෙ පහසි බැඳෙනවා. අන්න වගේ මේ හතුරු ධර්ම ආවරණීය ධර්ම අයින් කරලා ධ්‍යානයකට යන්න පුළුවන්. එතකොට මම දැන් එන්නේ එන ආස්වාද ප්‍රසවාසය මට තේරෙනවා. එන්නේ එන වම දකුණ තේරෙනවා. ඒක නිසා මට විශ්වාසයි තවත් විනාඩි 10ක් 15ක් යනකම් නැත්තම් හුස්ම රැලි 10ක් 15ක් යනකම් අරමුණේ ඉන්න පුළුවන් කියලා යෝගාවචරයට එනවා විශ්වාසයක්. ඒකට අදිමොක්ක චෛතසිකය කියලා කියනවා. ඒත් එක්කම තවත් සුවිශේෂී දෙයක් වෙන්න පුළුවන්. ඒක තමයි අර මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ ආස්වාසයට වඩා ප්‍රසවාසය වෙනස්. එහෙම නැත්නම් ආස්වාසයේ මුල ඉඳලා මැදට යනකොට මේ මේ වෙනස්කම් වෙනවා. මැල ඉඳලා ආය අගට යනකොට මේ මේ වෙනස්කම් වෙනවායි කියලා ආස්වාසයේ වෙනස් වෙන බව. ආස්වාස කියන්නේ ක්‍රියාවලියක්. ඒක ඒක ඝණයක් නෙවෙයි. ඒකේ ක්‍රියා වෙන වෙනස් වෙන ලක්ෂණ දකින්න පුළුවන් වෙනකොට යෝගාවචරයට මේ අනික් නීවරණ ධර්ම ඉවත් කිරීමට ආධාරකයට උපකාරයට අඩේට ගත්ත අරමුණෙහි පවා ලක්ෂණ දැක් ගන්න පුළුවන් වෙනවා. මේක නිතර විනාශ වෙන සුළුයි කියලා. ඒක මේ මේ මේක ඝණයක් නෙවෙයි විනාශ වෙන සුළුයි කියලා අර එතකොට අරමුණෙන් කෘත්‍ය දෙකක් කරනවා. එකක් තමයි නීවරණයින් කරනවා. දෙක ඒ නීවරණයින් කරන ගත්ත අරමුණ පවා වෙනස් වෙමින් පවතින බව. ඒක හරියම සූක්ෂම වැඩක්. ඒක නිකන් මේ බොහොම තියුණු මනසක් ඇති තියුණු සුතමේ ඥානයක් ඇති තියුණු චින්තාමය ඥානයක් ඇති කෙනෙකුට කරතෑගි. මොකද අර නීවරණ අයින් කරන්න හේතුණා වූ අරමුණට ප්‍රේම කරොත් අරමුණේ වෙනස් වීම දකින්න බෑ. ඒ අරමුණේම වෙනස් වීම දකින්න යෝගාවචර ළඟ සාහසික ගතිය තියෙනවා. නීවරණ අයින් කරන ගමන්ම අයින් කරන්න උදව් වෙන අරමුණත් වෙනස් වෙමින් තියෙන බව. හරිම සාහසිකයි අදහස. එතන තමයි අපේ අඩුපාඩුව තියෙන්නේ. එක්ක අපි ආනාපාන මෙදිච්චාම ආනාපානට ප්‍රේම කරනවා. එහෙම නැත්නම් ධානයක් ආවොත් ධානයට ප්‍රේම කරනවා. ප්‍රේම කරාට පස්සේ එහෙම ටැග් ගහනවා. ඉදිරියට යන්න හම්බෙන්නේ නැහැ. මොකද අර කාලයකට පස්සේ ආමිෂ සුඛේ එලි ගලි වාසය කරපු හිත නීවරණ අයින් වුණාට පස්සේ බුදුමා නිර්ආමිෂ සුඛයකට වැටෙනවා. ඉතින් මේ යෝගාවචරය අච්චර අමාරුවෙන් උපයාගත්ත මේ ධාර්මික වූ නිර්ාමිෂ වූ සුඛයට ඇලෙනවා කියන එක පුදුම වෙන්න දෙයක් නැහැ. එතකොට හොටු ගෑණි දීලා කැහි ගෑණි ගත්තා වගේ දැන් ඔන්න මේක නැතුව ඉස්සලම ඉස්සල මැරෙන්නේ වහ කන්නේ අනේ දරුවා මැරුණා අම්මා මලා බැංකු ගිණුම නැති වුණා අනම්ම දැන් වහ කන්නේ ධානය නැති වුණා කියලා. අයියෝ බලන්නකො මෙච්චර ධානයක් උපයන් හිටව මේ තරම්ම සැපසහිතයි ඊයේ තිබ්බ දැන් නැහනේ ඉතින් හූල්ලන්න පටන් ගන්නවා අර වගේම කාම තණ්හාව වෙනුවට භව තණ්හාව දා ගන්නවා කාම තණ්හාව නැහැ හැබැයි භව තණ්හාවෙත් අරහා සමාන දුකක් දෙනවා ඒකට මේකෙහි තියෙන ආදීනව බලනවා කියන එක ලක්කන උපනිඥාණය ඒක හරිම අමාරුයි උදාහරණයක් වශයෙන් කියනවා නම් සිද්ධාර්ථ කුමාරයා ඒ උයන්කෙලියට ගිය දවසේ දූතෙක් ඇවිල්ලා කියනවා අන්න නෝන මහත්තයාට බබෙක් හම්බුනා කියලා. යසෝදරාවට පුතෙක් හම්බුනා. කියන්නේ මොකද්ද රාහු ජාතම් බන්ධනං ජාතම්. කියන්න වටින්නේ නැති කතාවනේ තාත්තා කෙනෙක් කියන්න වටින්නේ නැති කතාවක් බන්ධනයක් හටගත්තා. ඉතින් අර අහගෙන ඉන්න දූතයාට ඇහුනේ රාහුල කිව්වා වගේ. ඉතින් මේ ආමරණත් ඒ නම තිබ්බේ අපි. තිබ්බට මොකද රාහු කියලා කියන්නේ රාහු කියලා කියන්නේ මේ ග්‍රහ ලෝකවල ඉන්න මහා කඩප්පුලි ග්‍රහයි. හැමදේටම පොළු දාන. ඉතින් අර තාත්තා කෙනෙක් දකින්නකොටම දරුවා උපදිනකොට කිව්වොත් බන්ධනයක් හටගත්තේ කියලා. දරුවෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් සම්පත්තිය. හැබැයි කොක්ක. ගලවන්න බෑ. ඉතින් උපදිනකොටම ඒක දිහා ඒ දකේ බලන්න වෙනකොට ඉතින් අපි අර සාමාන්‍ය ප්‍රේම හැඟීමෙන් බැලුවොත් හැඟුම්බර හැඟීමෙන් බැලුවොත් තාත්තා කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. තමන්ගේ උපදිච්ච දරුවා පිළිබඳව දකින්නකොටම කියන්නේ කොක්ක. අපි කියන ඉනෝසින උදැල්ල කියලා කියන එක. ඒක නැත්නම් ඇණයක් කියලා කියනවා. අලි ඇණයක් ඒක. ඒක මා වාතයක්. හටගත්ත දේ උපදිනකොටම දන්නවා වාතයක් කියලා. ඉතින් ඒව සාමාන්‍ය ලෝකයේ ගරු කරන්නේ ඉතින් අපි අර පොතෙන් අයින් කරන්න බැරි ඉඳ තියෙනවා. හරි අමාරුවෙන් තමයි ගුරුතුරු කියලා දෙන්නේ. මේ බබෙක් හම්බෙච්ච ගමන් නෝනට බලන්න තාත්තා කියපු දේ රාහු ජාතම් බන්ධනං ජාතම් කියලා කිව්වයි කියලා. අන්න වගේ තමයි අර අරමුණ ඉදිරිපත් වෙනකොට මේ අරමුණ දිහා බලන්නෙම මේකෙනොත් කාම තණ්හාව නැතුණාට භව තණ්හාව හට ගන්න පුළුවන්. ඒ නිසාත් කට්ටිය වහ කරනවා. ඒසිකත් කට්ටිය සීදී නසා ගන්නවා. අන්න එහෙව් ගතියක් තියෙනවායි කියලා මේ පච්චනීයක ආවරණීයේ ධම්මෙහි ජායති කියන වගේම ලක්කන උපනිච්ඡායන මේකේ අනිත්‍ය භාවයේ තියෙනවා මේකේ දුක්ඛ භාවයේ තියෙනවා මේකේ අනාත්ම භාවයේ තියෙනවා කියලා ඒක දකින්න පුළුවන් නම් ඒකට නමක් දැම්මා මේ මෑත ඉතිහාසයේ බුරුම පණ්ඩි ස්වාමීන් වහන්සේ විපස්සනා ධ්‍යාන කියලා. ඒවට කියනවා විපස්සනා ධ්‍යාන. එහෙම නමක් තිබුණේ නැහැ ඉතින්. උන්වහන්සේ පෙන්වනවා කෘත්‍ය වශයෙන් බලනකොට ඒකමයි කරන්නේ. මෙනෙහි කරලා කරලා අරමුණේ හිත පාත්තගෙන යනකොට අරමුණේ යම් වෙලාවක Tamanට නීවරණ අයින් කරන්න උදව්වට ගත්ත අරමුණෙහි විපිරියාසේ විපරිණාමය වෙනස් වෙන ගතිය හුත්වා භවතා අනත්තතා අනිච්චතා දැක ගන්න පුළුවන් නම් එතකොටත් මේ පස්චිම භවික සත්‍යයට මේ ආත්මේ නිවන් දකින්න කෙනාට පුදුම සතුටක් එන්න පටන් ගන්නවා මේ අරමුණ අනික් සියලු අරමුණු අයින් කරලා මගේ හිතේට බන්ධනටත් උදව් වෙනවා ඒ වගේම මේ අරමුණ මට එහි වෙනස් වීම දක්කන්න අනිත්‍යතාව දක්වන්න දුක්ඛතාව දක්වන්නත් හේතු වෙනවයි කියලා උපදිනවත් එක්කම දැක ගැනීමේ හැකියාව නැත්නම් ටික වේලාවක් අරමුණ ඇසුරු කරනකොට මේකත් ඔච්චර තමයි මේකත් කරදර කරනවා කියන ගතිය එනකොට සතුටක් එන්නේ කලාතුරකින් කෙරෙන. යර මූල කර්මස්ථානයේ විපර්යාසය දැකීම උඟ දෙනකොට සතුටක් එන්නේ. ඒකට මුද <coughs> ලස්සන කතාවක් අපේ අටුවාවේ තියෙනවා මම හිතන්නේ ඒක ඔය රාහුල ගහමුදුර ගැන කතා කියපු කතාවට වැඩිය හොඳයි කියලා මම හිතනවා. හාමුදුර කෙනෙක් ඉන්නවා පිරිවෙනක් කරන හාමුදුර කෙනෙක්. ඉන්නකොට මේ ඒ ඉස්සරහා තියෙන කඩේ පාරේ පාත්‍ර විකුණන මිනිහෙක් ඇවිදිනවා. පාත්‍ර කි මේ හාමුදුර කියනවා මොනවද පාත්‍ර මත විකුණන පාත්‍ර. මටත් එකක් ඕනේ මේ බලමුකේ. ඉතින් එතකොට ආම්දුරු අරමංශ පාත්‍ර ටික බිම තියලා කියන සාංශර සුදුසු එකක් තෝරන්න කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඔය පාත්‍රය දෙන තට්ටු කරලා බලනවා. හොඳ ටින් ගාල සද්දයක් ඇහෙනවද පාත්‍රය ඒක ඝනයි. ඒකෙන් තමයි හොයන්නේ. ඉතින් තම්බිලා මොකද කරන්නේ නැත්තම් පාත්‍ර වෙන්දන කරන මිනිස්සු කරන්නේ මොකද? උඩ කෑල්ලට වාණි දානවා යට කෑල්ල අමු යකඩෙන් දාලා හදනවා. ඉතින් අමු ටික දාලා කරන්නේ ආ යකඩේ අමු යකඩේ කොටස මලකට බඳිනවා. උඩ රවුම හොඳ වානේ. ඒකට තට්ටු කරනවා ටින් ගන්නවා ටින් ගාන මොකද වැඩේ බොරුව යන්නේ. ඉතින් මේ ආහඳුරු පාත්‍රයක් තෝරන. තෝරලා කියනවා මේ මුදලාලිට කීයද? ඉතින් ආයෙම කාවන 100යි හරි කාවන 2යි හරි කියලා. ඊට පස්සේ ඉතින් මේ ආහඳුරු එක තීන්දුව කරනවා. දැන් මේ පාත්‍රේ මං ගන්න එක හැඩෙත් හොඳයි. ප්‍රමාණෙත් හොඳයි. අතගගා බල බල ඉන්නකොට ඒ ආහඳුරන්ට තේරෙනවා එක මූට්ටුවක වෙල්ඩින් පාර හොඳට වැදිලා නැහැ. හිලක්. අර තලතිල් ගෑවට පස්සේ ඒක පේන්නේ නැහැ. ඉතින් අහසට තියලා බලනකොට අයියෝ පාසකන්ත බලන්නකො මේක මේ පාත්‍ර හිලක් නේ. ආ ස්වාමීන් වහන්සේ එහෙමනම් අපි 120ක් කොමිෂන් එකක් දෙන්න. ලාභ කරලා දෙන්න පාත්‍රේ. ජහන්සුචි මේක එච්චර කැමති නෑ හොඳයි. කීකිය බලනකොට තව ටිකක් කරනකොට තව හිලක් හම්බ වෙනවා. ඊළඟට කියන පාත්‍රේ නම් හොඳයි. හැඩෙත් හොඳයි. මේ බලන්න තව හිලක් අම්ම. ආසවංශ තව 20ක් අඩු කරනවා. තුන්වෙනි හිලකොත් හම්බ වෙනවා. අර මනුස්සයා ඒකට තවත් 20ක් අඩු කරනවා. දැන් අටුවාචාන් වංශය අහනවා මේ පාත්‍රයේ හිල් වැඩියෙන් දැකීම හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. සල්ලි ගෙව්වට පස්සේ නම් නරක දෙයක්. අප බඩු බාර ගන්න නෑනේ. බිල ලිව්වට පස්සේ නරක දෙයක්. බිල ගෙවන්නේ ඉස්සෙල්ලා නම් හිල් තුනක් දැකීම නිසා අපිට අඩු ගන්න ගන්න පුළුවන්. මේ සංසාර කියන පාත්‍රෙ තිහිල් දැකව නැති නිසා තමයි අපි ওই ගාන ගෙවන්නේ. අනිච්ඡං කියන හිල දැක්කනම් දුක්ඛං කියන හිල දැක්කනම් අනත්තං කියන හිල දැක්කනම් මේ තරම්ම මේ රත්තරම් මිනිමිටි වලට ගෑනු මිනිහන්ට අලියත්තුන්ට භව සම්පත්‍ය වලට ඔච්චරම ප්‍රේම කරයි. ඒක නිකන් ආවට ගියාට පේන්නේ නැහැ. ඒක තෙල් ගාලා වහලා තියෙන බැලුව බැලුමට පාත්‍රය හොඳට තියෙන එක අහසට තියලා ඇල්ලලා බැලුවොත් නිජහණිය කරන්න ඕනේ. මුදුවට හැක් පිට හැක් කියලා බලනකොට හිල පේනවා. ඉතින් ඒක දැකීම භවරාගයේ තියෙන කෙනාට ශරීර ආශාව තියෙන කෙනාට ජීවිත ආශාව තියෙන කෙනාට අප්පිරියයි. නමුත් පශ්චිම භවිකයාට එහෙම නැත්නම් නිවන් දකින්නව පිං ඇති කෙනාට පේනවා මේක හොඳටම පේනවානේ මේ ඒක ඝන නෑනේ මේකේ අනිච්ච භාවයක් තියෙනවානේ. දුක්ඛ භාවයක් තියෙනවානේ. එයාට ඒක සතුටක් වෙනවා. අන්නේ සතුට තමයි ඔය පීති සුඛ වශයෙන් පහළ වෙන්න පටන් අරගන්නේ. දැන් අරමුණේ හිත හිටිනවා. මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. ඉබේම වගේ අරමුණ සිද්ධ වෙනවා. එතකොට තේරෙන පටන් ගන්නවා මේ වම දකුණ කියන එක ඉස්සෙල්ලා ක්‍රියා දෙකක් වුණාට දැන් බයිසිකලයක් පදිනවා වගේ ක්‍රියාවලියක්. එකම ක්‍රියාව එකම ඉරියව්ව චිත්තක්ෂණයක්වත් පවතින වෙනස් වෙනවා. කැරකෙනවා. නතර වෙන්නෙම නැහැ. ආස්වාද ප්‍රසවාස දෙකත් මේක ඒකට දෙනවා ඒක මේකට දෙනවා අතින් අතට මාරු කරනවා වගේ කිසිම වෙලාවක ඉසුබුලන්න තරම්වත් නතරයක් නැහැ. ඒ නිසා නිතර වෙනස් වෙනවා. ඉතින් ඒක අරමුණ ඒක ඝණයක් නිත්‍යව සංඥාවෙන් බන්නේ කරන මහා කරදරයක් හැබැයි. නමුත් අරමුණ අනිච්ච සංඥාවෙන් නම් බලන්නේ බොහොම ඉක්මනට ලක්ෂණ උපනිච්ඡානේ සිද්ධ වෙනවා අනිච්ඡං. මේක නිතරම වෙනස් වෙනවා. මේ ඉස්සල දැක හුස්ම රැල්ල දෙවෙනි කොට කොට වෙලා, දික් වෙලා, රත් වෙලා, සීතල වෙලා. නාසෝ නාස් මම් නාසුලේ දකුණු නාසුලේ ටික වෙලාවට බිම්බි මහැකිලොන්ට මාරුනවා. ටික දැනට අතන මෙතන දුවනවා. මේ හැම දෙයකින්ම කියන්නේ ලක්ෂණ බෙන්නනවා. නමුත් යෝගාචරය මේක කරදරයකට ගත්තා. මේක සතිය ගන්නවා කියලා ගත්තොත් සමාධිය ගන්නවා කියලා ගත්තොත් අනිවාර්යයෙන්ම ගැනෙන්නේ එහෙම තමයි. ඒ අරමුණේ අනවශ්‍ය කම්පට චංචල දකින්නකොට යා හිතන අයියෝ සතිය නැතිකම වෙන්න ඇති සමාධිය නැතික යා දන්නේ මේ අරමුණේ නයිසර්ගික ලක්ෂණයක් නේ. මට විතරක් වෙන එකක් නෙවෙයි. අන්න එහෙම ගියොත් යාට තේරෙනවා මිනී නොකර මේක දිහා බලාගෙන ඉන්නකොට ඒක වෙනස් වීම දකින්න පුළුවන් තත්යකටපත් වෙනවා. එතකොට අර යෝගාවචරගේ සමාධි මට්ටම විපස්සනා සමාධිය අනිත් වඩා බොහොම සමීපව බොහොම සක්‍රියව බොහොම සජීවීව බොහොම අප්‍රමාදී වෙන්න පටන් අර ගන්නවා. එතකොට යෝගාවචරය මේ අරමුණ රස විඳිනවා ලොකු ප්‍රයෝජනයකින් ගන්න හැම ආස්වාසය පාසම ආස්වාදයක් විදියට හැම ආස්වාසයක්ම ආස්වාදයක් එතකොට ඒක ආස්වාසකින් මුළු ලෝකෙම තියෙන සැපට වැඩිය සැපක් ලබනවා. ඉතින් මේක දන්නවනම් අපි මේ බාහිරයේ සුඛභෝගී දේවල් හොයයිද? අපි පිට රටවල් වල යයිද? මේ රණ්ඩු සරුවල් කරයිද? තෝතෝ හරපල කියලා රණ්ඩු කරයිද? මේක හුස්මක මෙච්චරම බුදුජානකේ සඳහන් කරන්නේ ආනාපාන සති සූත්‍රයේ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppan uppanne papake akusase dhamme අන්තරධාපේති උපසමේති අර විදිහට හොඳට ආරමුණ දැපෙන දමාගෙන එන ආස්වාසිය මුල සිට මැද දක් හරහා අග දක්වාම නිකන් අතින් අත ගාගෙන යන වගේ ආස්වාසිය බුද්ධ විදිනකොට ඒක බුදුම ආස්වාදයක් තියෙනවා. ඉතින් ඒක හිතෙනවා දරුවෙකුට දෙන්න. ඒක හිතෙනවා ප්‍රිය කෙනෙකුට දෙන්න. මොකද මේ මිනිස්සු ආස්වාද හොයන්නේ මේ රූප රූපවලනේ. සද්ද රූපවලනේ. ගන්ධ රූපවලනේ. රස රූපවලනේ පොට්ටබ්බ රූපවල. මේකද මොකද්ද වෙලා තියෙන්නේ? මේ ආනාපානෙත් කෙවෙන වෙලාව. ඇහැට රූප නොපෙනෙන වෙලාව. කනට සද්ද නැහැ වෙලාව. ගන්ධ රස පහස නැති වෙලා ඒකට බුදුහාම කියන්නේ විවේක ජම්පීති සුඛං මේ ආමිෂයෙන් විවේක වූ ප්‍රීති සුඛයක් ලබනවා. ඒකට කියන්න පුළුවන් අනින්ද්‍රිය බද්ධ සුඛයක් කියලා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් නෙවෙයි ලබන්නේ ඒක. ඒක පුදුමාකාර නිර්ාමස සුඛයක්. ඉතින් එක තැනක ਸਰවචනංශේ සඳහන් කරනවා එහෙව් නිර්ාමස සුඛයක් ලැබීමට පිං ඇති මේ මනුස්ස ජීවිතෙත් ලැබලා එවැනි නිර්ාමස ප්‍රීතියක් නැතුව මේ ජීවිතේ මැරෙ යන්න වුණොත් ඒ ජීවිතයයි තිරිසන් ජීවිතේ වෙනසක් නැහැ. මොකද අනිත් ටික තිරිසනත් කරනවා. ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශු සමාන ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීනා පශුර් සමාන මේ ආහාර හිවීම නිදා ගන්න තැනක් හොයන එක, ගෙවල් දොරවල් හදාගෙන බයට බැංකු පිනුම් දාන එකයි ඔය එක එක එක අපි ආරක්ෂක රටවල් දා ගන්නවානේ. ඒකයි මයිතුන සේවනයයි හරකටයි මනුස්සයටයි දෙකටම සමානයි. ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශුර සමානයි. මනුස්සයටයි නරයටයි දෙක හතටයි දෙක මේකයි. ධර්මේන තේෂාම අධිකෝ විශේෂා. මනුස්සයට විතරක් මේ නිර්ආමිෂ සැපයක් තියෙනවා හරකට ලබන්න බෑ. පශු කියලා කියන්නේ ඇත්තටම හැම සතෙකුටම තියෙන පොදු නමක්. ඒකත් නැත්තම් ධර්මේන හීන පශු සමාන හර්කෙක් වගේ තමයි මැරෙන්නේ. අපි මෙතකල් මැරලා තින්නෙත් එහෙම තමයි. මේ ලෝකේ තියන්න පුළුවන් නිර්ාමිෂ සැපතියෙද්දී මේ රණ්ඩු සරුවල් කර කර තෝතෝ වරබල කියාගෙන නටනවා මේ නිර්ාමිෂ සුඛය නිතරංග ජයක්. ඒකට කවුරුත් රණ්ඩු කරන්නේ රණ්ඩු කරන්නේ මේ ඔක්කොම ඉල්ලන රූප රූප වලට තමයි රණ්ඩු. සද්ද රූප වලට තමයි රණ්ඩු. නිර්ාමිෂ සුඛයට කවුරුත් නැහැ. ඉතින් ඒ නිසා අර වීර්යයේ තියෙන කෙනා හරියට සතිය පාවිච්චි කරලා මේ ආස්වාදය කත ගාගෙන යන්න ප්‍රස්වාසයක් ඒ වගේම අත ගාගෙන යන්න. නැත්තම් පයක් තබන තබන වෙලාවේ තියෙන තියෙන පය හරිය සිද්ධාර්ථ කුමාරයා විපරිච්ච ගමන් අර නිලුම් පිපුණයි කියලා කියනවනේ. ඒ වගේ පය තබනකොට ඒ පොළවේ සහ පයෙහි තියෙන ස්වභාවික ලක්ෂණ අවිස්තර වටහා ගන්න සුළුෙන් ගියොත් පියුම් පිපෙනවා වගේ තමයි. පියවර කීයක් යන්න පුළුවන්. තබන තබන පියවරදී පුරුම තිරියම් වීමක් වෙනවා. බුදුමාකාර ධර්ම ඕජාවක් වෙනවා. බුදුමාකාර ධාතු ලක්ෂණ පහ වෙන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා එතන වීර්යයත් ගානකට යන්න ඕනේ. මේ වෙනස් වීම සතිය බාධාවක් නෙවෙයි සමාධිය බාධාවක් නෙමේ සතිය වැඩෙන ලකුණක් මේක සමාධියේ වැඩෙන ලකුණක් කියන එක කිසිම කෙනෙක් උප්පත්තියෙන් දැනගෙන ඉන්නේ නැහැ ඒක අනිවාර්යෙන් පරතෝ ഘോഷෙන් ගන්නවා කවුරු හරි කියලා දෙන්න. කියලා දෙන්න නම් මෙයා හරියට වාර්තා කරන්න එපායි. විදාගාවට ගිහිලා රෝග ලක්ෂණ කියන්න බෑ නැත්තම් විදා කොහොම ඉදන්නේ. මේ කට්ටිය හිතාන ඉන්නවා ওই තියෙන යන්ත්‍ර මන්ත්‍ර වලින් ඔක්කොම අහුවේ කියලා. ECG machine, EEG machine, functional MRI scan, MRI තන්නේ කරපචයක් ඕවා යන්නේ. අපේ අර මේ නාථගනේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා වකුගඩුව අමාරුවද නෑ. වකුගඩුව නෙවෙයි ඒකට ආත්මාවේ අමාරුවකට. වෙදකම් ගත්තා. බඩදරු අම්මා කෙනෙක් එක මාරු වෙලා මෙන්න මේ ස්වාමීන් වහන්සේ බබ කම්බේට මාස දෙකයි කියලා ඔන්න වார்த்தාව ආවා. හොඳ වෙලාවට දිසානායක මහත්තයා බැලුවේ මං හිතන්නේ කිල්ල කිව්වා මේ වයර් මාරු වෙලා. ওই වැඩ කරන පිස්සෝ ඉන්නේ උවයි. වයර් මාරු වුණොත් මොකද්ද වෙන්නේ කියලා බලන්න. අනුකම්පා සහිත හිතකින් කරන්න පුළුවන් දේ ඔය යන්ත්‍රයෙන් කරන්න පුළුවන් කියලා හිතාගෙන අද පුදුමාකාර සිල්ලමක් නේ යන්නේ. ඊට වැඩි උංගාවක් වෙනස් Taman අඩියක් තියෙනකොට පොළවේ. ඒක Tamanගේ හිතට එතනම ඒ දකින්නදී බ්‍රහ්මීකටවත් කියන්න පුළුවන් ද බොරු කියලා. මාරේකට කියන්න පුළුවන් ද බොරු කියලා. බුදුන්ට පුළුවන් ද බොරු කියලා. අද්දුරු ප්‍රත්‍යක්ෂයි. අපි ඒක තියාගන්න මේ දොස්තරලයි යන්තරයි ඔක්කොම හොයන්නේ. ඔය හරියන වෙලාවල් තියෙන හැබැයි එකක් වැරදුනොත් පුළු ශාස්ත්‍රෙම ඉවරයි. මේ විද්‍යාවේ හැටි එහෙමයි. හරියන තාක්කල් විද්‍යාව තමයි. එකක් වැරදිච්ච දවසේ ඔක්කොම බුදුරජාණන්සේ වැඩි කියලා කියන්නේ හුස්ම ගන්නකොට බලපං දෙවන්නේක් නැහැ. උඹමයි බලන්නේ. ඒක අපිට කම්මැලිනේ. ඒක අපිට නීරසනේ. එතෙන්නේ අපිට වීර්ය මදි. එතෙන්නේ අපිට සතිය මදි. ඒ නිසා වීර්ය අඩු වේගෙන යනකොට සතිය මේ තන ගන්න. අරගෙන කියනවා දැන් ওই වීර්ය අඩු වෙන එකයි වෙන්නේ. අඩු වෙනවා. ඒක අනවශ්‍යයෙන් අනායාසයෙන් සිද්ධ වෙන කම්මැලිකමක් වෙනවා. මේ කම්මැලිකම කියන්නේ තණ්හාව ගෙවෙන ප්‍රමාණය. විරාගේ, නිරෝධය, තවත් එක නිබ්බිදා යෝගාවචරය මේක <clears throat> නීරසකම කම්මැලිකම කියලා සලුවකසා දාලා නැගිට යන්න ගියොත් <clears throat> කයිනි ගඟට ඉන් කැපුවා වගේ තමයි වෙන්නේ. මෙතෙන්දී ප්‍රඥාව දෙන්න බලුවා නම් මේ නීරසකම මේ මේ ප්‍රතිපදාවේදී වුණා තෘෂ්ණාවේ අඩුවීමක් විරාගයක් බුදුජානනාංශයේ දේශනා කරන විරාගෝ සෙට්ඨෝ ධම්මාණං සීළු ධර්මයන්ගෙම වැදගත් දේ තමයි මේ විරාගය එනකොට මේක විරාගය කියලා දැනගන්න. ඉතින් ඒ දැනුම නැතුව කොච්චර භාවනා කරවත් මොකද වෙන්නේ කියලා හිතා. භාවනා කරනවා අරමුණත් මුණට මුණ දාලා එනවා. ටික වෙලා කරන කම්මැලි කියලා නිදිමතයි කියලා අතහැරලා දාලා යනවා. ඊළඟ කියනවා මට ආනපානේ හරියන්නේ නැහැ මම පිම්බීම හැකිලිම ටිකක් කරලා බලන්නද කියලා. ආ නිකන් නෙදෙන්න හොඳයි කොල්ල බලපන් කිව්වා. ඒක හරියන්නේ අපා. බුද්ධානුස්සතිය කියලා. නෑ. මට පුරුදු කරලා තියෙන අත්තමත් කියලා දුන්නේ මෛත්‍රී භාවන ඒක ටිකක් කරා. ඉතින් අර අත්ෙන් අත්තට පයින් කුරුල්ල වගේ 32 40ක් තියෙනවා කර්මත්තාන් නරකට හොඳට හො. ඕක එකින් එකට පැන පැන ඉනවා කි අර තැන් තැන් වල ලිං හරණ එක වගේ කවදාකවත් උල්පතකට යන්න හම්බ වෙන්නේ. හැමදැනම පැන පැන ඉන. ඕකට තමයි කාමී කියන්නේ. විවිධ අරමුණු දිගේ පණින එක තමයි කාමී කියන්නේ. ඉතින් අපෙන් ඔය පුපාදකම කෙනකින් මැව්වොත් වෙන භාවනාව ලයිස්තුව කියා ගන්න බැත්තරම් භාවනා කරලා තියෙනවා. බුද්ධානුසයත් කරලා තියෙනවා, වෛද්‍යත් කරලා තියෙනවා, අසුබිත් කරලා තියෙනවා. දෙතිස් කරනව එක එක වෙන් වෙන් වශයෙන් කරලා තියෙනවා. කොයි එකද හොඳ? ඒක කියන්න දන්නේ තොගේ ඉවර කරලා තියෙනවා. පිස්සු ඩබල්. පිස්සු හොඳ එක තියෙන. ඉතින් ඇහුවොත් මේ කොයි එකෙන්ද මට වැඩි වෙලා ඉන්න පුළුවන්. ඒක අපිට වැඩන්නේ නැහැ. මම එක සැරේට මයි ඔසවන වම දකුණ මම සක්මන් කරලා දෙනවා. ඔසවනවා තබනවා සක්මන් කරලා දෙනවා. ඔසවනවා යවනවා තබනවා සක්මන් කරලා දෙනවා. ඔසවනවා තබනවා තබනවා තද කරනවා කරලා දෙනවා. හයක් කරන මොනවා වෙනවද කියලා මේ තියෙන ඔසවන එකේ යවන එකේ වෙනසක් දැල්ලද? ඒව වැඩක් නැහැ. මම ඔයවා පහයි කරලා තියෙනවා හයක් කරලා තියෙනවා. ඉතින් මේක තමයි අපිට අපිට උගන්වලා තියෙන දේ. රසයක් නැහැ. අර බූරික පිටේ අකුරු බැඳා වගේ ඔය ඇදගෙන යනවා. ඒ රසය දන්නවා නම් ඒක හෙලි කරනවා නම් හරිම ලේසි ක්‍රමයෙන් වීර්ය අඩු වෙන්න අඩු වෙන්න නැත්නම් අනායාස වෙන්න වෙන්න ස්වයන් සිද්ධ වෙනකොට මේකේ සතිය වැඩෙන හැටි පෙන්ලා දෙන්න. මේකේ සමාධි වැඩෙන හැටි පෙන්ලා දෙනකොට සමහර සමාධි පච්චනීක ධම්මේ ඡායති. එහෙම නැත්නම් ආවරණීය ධර්මේ ඡායති නීවරණයින් පිටපැත්තෙන් පෙන්ලා දෙන්න පුළුවන්. තව සමාධියක් තියෙනවා ලක්ෂණ උපනිච්ඡාහන. අනිච්ච දුක්ඛ නැත්තම් පේන. ඒක අර පාත්‍රය ගන්න ඉස්සෙල්ලා පාත්‍රය හිලක් දැක්කා වගේ. ඉතින් ඒකට වෛර කරන එකනේ අපි දුඟ ආ කියලාට කමඨාන් සුද්ධ කරනවා බලන්න 199%ක්ම භාවනාවේ සතිය වැඩෙන එක වරදොල තේරුම් අරගෙන සතියට සතිය ඉස්සරහට යනකොට ඒක සතියට අරියාදුවක් කියලා තමයි කියන්නේ. මේ ඇඟේ දැනෙන වේදනාව ඔක්කොම සතිය නිසා ලැබෙන්නේ අපට. ඉතින් ඒක ආවොත් දැන් භාවනා කරන්න බෑ ඇඟේ වේදනාව දැනෙනවා කියලා බෙල්ල පාත් වෙනවයි කියලා ඔළුව රත් වෙනවයි කියලා කඳ රත් වෙනවයි කියලා තීරම gedara ඉඳදී නෑ සතිය නැති නිසා මේ දැනෙන දෙයට නියම අර්ථකථනය දෙන එක ඉතින් ඒකෙදී අපි මේ sannivedanaye කොහොමද ගොඩගන්නේ කිව්වොත් ඒකට ඉතාමත් මම හිතනවා සංවේදනීය වූ එහෙම නැත්නම් කියන්න පුළුවන් බව හැඟුම්overline පණ්ඩිත ස්වාමීන් කියනවා මේ දේ යෝගාවචරයා දන්නේ නැත්නම් යෝගාවචරගේ වැරද්දක් නෙවෙයි තන්නේ කර 100ට 100ක්ම වැරද්ද ගුරුවරයා තියෙන්නේ. මොකද කිසිම යෝගාවචරේ ජම්මෙන් මේක දන්නේ නැහැ. ජම්මෙන් දන්නේ කුට්ටි කඩා ගන්න හැටි. තණ්හාමාන කරන හැටි. ජාතිය බෝ කරන හැටි. මේක ගුරුවරයා කියලා දෙන්න දන්නේ නැත්තම් 100ට 100ක්ම වැරද්ද ගුරුවරයා තියෙන්නේ. ඒ නිසා ඒ ආප්තෝපදේශ වගේ හදලා තියෙනවා මේ කමඨාන් සුද්ධ කිරීම සඳහා මෙන්න මේ ටිකත් කටපාඩම් කරන්න මේකත් කියන්නේ. ඉතින් මම ඒක ඇත්තටම බුරුම කියලා ආවට පස්සේ පරිවර්තනය කරා. ඊළඟ මම ඒවකට හිට මුඟ ප්‍රසිද්ධ කර්මස්ථානාචාර්යව දෙතුන් දෙනෙකුට කිව්වා මෙන්න මේක පරිවර්තනය. ඌව වැඩක් නැහැ. අපේ කට්ටියට ඌව කරන්න බෑ. ඌව ඕන්නේ පැත්තකට දාන්න කිව්වා. ඒ කිසිම වෙලාවක මාත්වක පරිවර්තනය කර ඌව කියවන්නේ අප්ප කවුරක්වත් තාට හරි ඕන කරලා තියෙන බුද්ධානුසතියක් කරලා බුදියණ්ඩයි ඕනිලා. බුදු වෙන්න උනට වැඩිය බුදියණ්ඩයි ඕනෙලා තියෙන්නේ. මං කිව්ව නෑ කියලා මං එලි එලි කරා. අපි අච්චු ගැහුවා පස්සේ යෝගාවචර උපදේශනය කියලා. හරි මම අරගෙන PhD thesis එකක් කරා. හරියට ප්‍රොජෙක්ට් එක දිනා මෙන්න මේ මේ ටික ෆිල් කරන්න. ඒකට PhD එක හම්බ වෙනවා. මේ පොට්ට chance එකෙන් කරන්න බෑ. දැන් අපි ඉන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ අන්තිම කොටස. මේ වෙනකොට ඕක එකරයින් වෙන දෙයක් නෙවෙයිනේ. මෙන්න මෙතෙන්දි මේ ගැටේ ලියුන් නැත්තම් වීර්ය අපි ආයාසය අනායාස මට්ටමින් ආනාපානේ හරියාගෙන එනකොට අනායාස මට්ටමින් සක්මන සිද්ධ වෙගෙන එනකොට අනායාස මට්ටමින් තමයි දත් මදිනකොට සතිය පිහිටවගෙන එනකොට මෙතෙන්දි මේ ඔක්කොම වුණත් මේ සති ධාරාව අඛණ්ඩව තියනවාද එහෙම නැත්නම් මේ සතිය පිට යනවා පිට යනවා කියලා කියන්නේ වෙන අරමුණට යනවා ඊට පස්සේ සතිය විසින් නැවතත් ස්වයන් සිද්ධව මූල කර්මස්ථානට ගෙනත් දාන. ඒක මේ කවුරුත් පඳුරු ගැට ගහන්න ඕන දෙයක් එහෙම නැත්නම් පතන්න යදින්න ඕන දෙයක් ඒක ස්වභාවය. සතිය අන්තිමට මම ඉන්නේ අරමුණේ නෙවෙයි කියන එක. ආනපන කරන්න මම වාඩිනේ දැන් ඉන්නේ ආනපනේ සද්දෙක. වේදා කියලා සරති. කපාට පෙන්ලා දෙනවා ඔබ සිල් ගත්තේ මෙතෙන්ට ආයේ සද්ද අහන්න නෙවෙයි කියලා ඒ පාට සද්දෙක ඉන්න බව වේදනාවෙන් මතක් කරලා පේනවා. ඊට පස්සේ ඒක හුදුවට දකිනවා මං ආවේ මූල කර්මත්තාන ඇති කියන්නේ දැන් මූල පැදුරටත් නොකිය හිත ගිහිල්ලා මේ හොඳට දකින්නයි කියන එකේ රහස මොකද්ද හිත පිට ගියයි කියලා පශ්චාත්තාවපකින් තොරව දකින්න මගේ හිත පිට ගියා ගිය බව දන්නව පශ්චාත්තාපේ නැහැ ඒක මේ නිවන වගේ දෙයක් මේ හිත පිට ගියාම පශ්චාත්තාප වෙන එක තමයි සදාචාරවාදී අර තියෙන හෙනේ එතකොට වෙන්නේ අලිමන්තිවට හරක් කියලා ආය අරමුණ අරමුණට ගණ්ඩක් බෑ. මොකද අර වෙච්ච පශ්චාත්තාපේ නිසා හිත හොඳටම කලකොල වෙනවා. මේක නෑ සාරති විවරති. හොඳට විස්තර කරලා බලනවා මට කිසිම ඕනකමක් තිබුණේ නෑ. මම හිත මට ඕනලා තියුනේ මේ කාය ප්‍රසාදේ හිත පාත්තන්න දැන් සෝත ප්‍රසාදයට පැනලා. ඒක හොඳට පේනවා මේ පැනිල්ල මගේ හිත සුව පිණිසවත් මගේ ඕනකමටවත් මගේ න්‍යාය පත්‍රේ නෙවෙයි. දැන් පැනලා ඒක පශ්චාත්තාපුණයි කියලා දෙයක් නැහැ ඊට පස්සේ උත්හානි කරෝති තේරුම් ගන්නවා මේක අනාත්මයි. උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන වැඩ දිහා බලන්න. වැඩේ සිද්ධ වෙනවද කරනවද කියලා ඔක්කොම සිද්ධ වෙන වැඩ වර්ගයක් තියෙනවා. ඒ සිද්ධ වෙන වැඩේ අර්ථ කුසලයේ සඳහා වෙනවද කියලා බලන්න. අර්ථ සිද්ධ නැහැ කාමෙටමයි. ಜಾතිය බෝ කරන්නමයි. දවල් මිගිල් රෑ දනියල් සෙල්ලමෙන් හරි හිත යන්නේ කුප්පකමටමයි. මිටි තනින් වතුර බැසයේ මේකට පශ්චාත්තාපුණයි කියලා මොකක්ද හම්බෙන්නේ බුදු කෙනෙක් පහලලා නැත්තම් පශ්චාත්තාප වෙන්නේ ඒක රාසනයක් නෑනේ මේ විවරති උත්තානි කරෝති කියන මේ අවස්ථා දෙකේදීම පෙන්වන්නේ පැහැදිලිවම දැනගන්නවා වඳුරේ අත්ෙන් අතට වයින්නේ කිරල මැල්ල නෙවෙයි බැලුව පැන්න ඊට හපන් අපේ හිත පිස්සු ඇදිච්ච වඳුරෙක් මේක කිසි උදේ ඉඳලා උදේ ඉඳලා හැන්දෑව කරන්න ගියොත් නම් කරන්න බෑ. ඒක විනාඩි 5ක් යන්න බලන්න හිත යන තැන් පොඩ්ඩක් සටහනක් දාන්න බලන්න. කිසිම චාරයක් නෑ මොකටවත් නෑ. මේ සංස්කාර වලින් පාලනය වෙන මේ විඥානේ අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥානේ කිසිම සදාචාරයක් නැහැ. ඒ කියන්නේ කායික වාචික දෙක අපිට පොඩ්ඩක් ඔය හිර කරගන්න පුළුවන්. හිතේ චාරයක් නැහැ. නිින්ද ගියාට පස්සේ සිල් රකින්න පුළුවන්ද? හිතක් තියෙන්නේ එතන තමයි. මේක අපි බුදු කෙනෙකුට හෙලි කරනවා කියලා කියන පොඩි සෙල්ලමක්ද කියලා උන්වංශික දන්නවා. ඒ බුදුහාමුදුරු කියලා කියනවා නේ ස්වාමීන් වහන්සේ වහන්සේ කියපුණ දාපේ. ගිහිගේ අතහැරියා. ඇවිල්ලා ආනාපාන තමයි හිටින්නේ. මගේ හිත සද්දේ නැති බුදුහාමුදුරු ඉතින් මොකද කියන්නේ කියලා හයි. පශ්චාත්තාප වෙන්න එපා. උඹට බුදුන් ඉන්නවා කියපන්. උඹට සබ්‍රක්‍මචාරින් වහන්සලා ඉන්නවා හෙලි කරපන්. හෙලි කරන්න බැරි මොකද අපි මේ මෙව මම කියාගෙන එහෙම නැත්නම් ඒක මේ ඉච්ඡා බංගත්තේ තියාගෙන එහෙම නැත්නම් මේක පශ්චාත්තාපෙට යන හීනමානයකට තියාගෙන අර කුණු ටික ඔක්කොම මේ අහක යන හිතක් ඒකෙන් එන පශ්චාත්තාප ටික තමයි පිළිගන්නේ. යාරණ පුත්තජනයා කියන්නේ. කවදා හෝ සරති විවරති උත්තානික දේශේති කියලා තව සප්පරෝචාරින් වහන්සේ නමක් ළඟට කර්මස්ථානාචාර්ය වහන්සේ නමක් ළඟට බුදුහාමුදුර ළඟට ගිහිලා කියන්න පුළුවන් නම් එතනම බෙහෙත් තුන් ඩොල්ලියයි එතනම සනීපයි. එයිසා මේ සතියේ තියෙන මේ උත්කෘෂ්ඨ ක්‍රියාව හිත පිට ගියත් පිට ගිය බව දන්න ගතිය වසංගණ්ඩත් එපා ලැජ්ජාටපත් වෙන්නත් එපා. එහෙම වුණොත් අර ගිය අකුසලේ තමන්ගේ account එකට වැටෙන්නේ. තමන්ගේ ගිණුමට වැටෙන්නේ. පශ්චාත්තාප නොවුනොත් ඒ පව් අහෝසි වෙනවා. මේක තමයි පව් අහෝසි කිරීමේ අයනෝ අයන. ඒක බුදුම පන්දිසාංශය මෙන්න මෙම සමීකරණයකට දාලා කියනවා. හිත පිට යන්නේ ඉස්සල්ලා සතිය නම් හිත ගියාට පස්සේ සතියෙත් නම් ආවේ හිත පිට යෑමෙන් අකුසල් වෙලා නැහැ. හැබැයි දැනගන්න ඕන කොහොමද අපව සතියට ආවේ කියලා. ඒ නිසා හිත පිට යන්නේ නැතුව නිවන් දකින්න බෑ. යන්න බව ඕනේ. ගියාට පශ්චාත්තාප නොවී ඉන්න තමයි අපි මේ විපස්සනා කරනවා කියලා කියන්නේ. එනිසා හිත යන්නේ මම කියලා නෙවෙයි මගේ චේතනාවක් නම් කර්මගත වෙන. ඒක චේතනාබ්බිකවේ කම්මා. මෙතන චේතනාවක් නෙවෙයි ඒකට කියනවා අසම්පජාන කාය සංඛාර අසම්පජාන වචී සංඛාර අසම්පජාන මනෝ සංඛාර කියලා මේ හිතේ තියෙනවා පෙර ආත්මවලින් ගෙනාවු අර අනුසය ආසේ දිගේ මේ රූකඩයක් නටවන වගේ නූල් ගැස්සෙනවා නිකම්. ඒක මේ මම කියාගත්තොත් බුදුහාම කියනවා තක తీරුයි. උඹට ඕන දේ කෙරෙන්නේ නැහැ. උඹට හිතසෝ පිණිස නෙවෙයි වෙන්නේ. මේක හේලි කරපං. අපි කමටහන් සුද්ධ කරන්නේ ඒකට. මේ සමහර වෙලාවට පාපොච්චාරණ කියලාත් කියනවා. ඒ හේලි කරන්න ඕනේ Taman වගේ භාවනා කරන කෙනෙකුට. එහෙම නැත්නම් ඒක වල්පල් වෙනවා මිනිස්සු මේවා නරකට පාවිච්චි කරනවා. අන්නේ හෙලි කරගන්න හම්බුනොත් පුදුම සුද්ධියක් ලැබෙනවා. තමයි තේරෙන්න පටන් ගන්නවා වෙන වෙන දේ එතන එතන පොත් ලැබීමක් කරනවා. සුදුසු අවස්ථාවක් අපම කාටරි කතා කරනවා මට ගොඩාක් හිත පිට යන්නේ සද්දවලට. නැත්නම් ගොඩාක් හිත පිට යන්නේ වේදනාවලට. නැත්නම් ගොඩාක් හිත පිට යන්නේ හිතවිලි වලට ওই චරිත තුනක්. ඒකවත් දන්නේ නැතුව මැරුණොත් මට භාවනා කැඩෙන්නේ විශේෂයෙන්ම මේකයි කියන්නේ. ඔතන තමයි අපේ පෞරුෂත්වයේ හොඳ හෝ නරක රැකිලා තියෙන නිසා නැත්තම් අපේ පෞරුෂත්ව ලක්ෂණ රුචි අරුචිකා වැඩකට හිත දැම්මේ නැත්තම් අපේ හිත පණින්නේ වේදනාවට සද්දවලට හිත කියලා කොහොමඩක්වත් අපි දන්නේ නැහැ මොකද ඒක එතකොට ගුණයක් නැහැනේ අරමුණක් නැහැනේ එල්ලයක් නැහැනේ ඒ නිසා එල්ලයක් දීලා බලන්න එතකොට ටික දවසක් යනකොට තමයි තේරෙන්නේ මම සාමාන්‍ය මයි ළඟ ඉන්න එකනට සද්ද ප්‍රශ්න නැහැ මට ප්‍රශ්නයක් දෙන්නම ඉන්නේ එකම භාවනාව ශාලාවේ. එක්කෙනෙක් කියනවා මට වේදනා ප්‍රශ්නයක් කියලා. තව කෙනෙක් කියනවා මට සද්ද ප්‍රශ්නයක්. තව කෙනෙක් කියනවා මට හිතවිලි ප්‍රශ්නයක් කියලා. මේක මේක නම් කෙලිම සම්පාත වෙන්නේ මේක කියන වේදනා චරිත සංඥා චරිත සංස්කාර චරිත කියලා. මේ තුනම නන් නෙවෙයි මේ මම මොන જાති චරිතයක්ද කියලා දැනගන්න ඉස්සෙල්ලාම රූපය කීකරු කරගන්න. කීකරු කරලා මේ කේල් ගහ ගන්නද මේ කයන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා බලලා ඒක වසං ගැව්වොත් ඉතින් ඊට පස්සේ පිළිකාවක් බවටපත් වෙනවා. වසන් ගන්න නැතුව හෙලි කරනවාට කියනවා සරති විවරති උත්තානි කරෝති දේසේති අපිට දේශනා කරන්න පුළුවන් ඉන්නේ බුද්ධෝත්පාද කාලයක් ලැබුණොත් විතරයි. ඒ හම් වෙච්ච එකත් මේ පෞද්ගලිකයි රහසිගතයි කියලා දේශනා කරන්න තු හිටියොත් ගෙනාවු පෞටික පොති ගහගෙන යයි. අපිට කරන්න තියෙන්නේ කවුරු හරි ගුණවතෙක් සිල්වතෙක් දැක්කට පස්සේ කතා කරලා මෙන්න මේමය මම භාවනා කරනකොට මට මේ මූල කර්මස්ථානේ මෙහෙමයි ඒක අනායාසයෙන් ඔගේ රකින්න පුළුවන්. ඒක මේ බලාපංකෝ අලිමන්දිවට හරක් කියලා මෙන්න හිත යනවා සද්දවලට. මේෙන් යනවා වේදනාවලට, මේෙන් යනවා හිතවිලි වලට. චෝදනාවකින් තොරව මේක හෙලි කරන්න පුළුවන් නම් උපදේශ බොහොමත්ම ඍජු. එතකොට මේ යෝගාවචරයට තේරෙනවා ටික වේලාවක් ගිය ගමන් සද්ද තියේදී සද්ද හරහා ආනාපානෙ තියෙනවා. සද්ද කරනවා කියලා හුස්ම නොගෙන ඉන්නේ නැහැ. සද්ද ඇහුණයි කියලා පස්සේ හුස්ම ගන්නම් දැන් සද්ද ටික අහලා ඉන්නම් කියලා මට පොල් ගන්න තියෙන නිසා මම හුස්ම ගන්නවා පස්සේ දැන් හුස්ම ගන්න නැත කරලා පොල් ටිකක් ගාලා පස්සේ හුස්ම ගන්න ඒක කරන්න බෑ. පොල් ගෑවත් හුස්ම තියෙනවා, හාල් ගැදුවත් හුස්ම තියෙනවා, පලාලිලුවත් හුස්ම තියෙනවා. මේ හුස්ම දිහා බලපංකෝ. මිටික් කරර ගినాපු ගෙන්න හරහා. එතකොට අපිට දැනගන්න පුළුවන් ආනාපානිනේකට සතුටක් තියෙනවා, හිත පිට ගියාම කනගාටුවක් තියෙනවා. ටික වේලාවක් යනකොට ඒ කනගාටුව නැති වෙනවා. මේ හැටි. ඒ හරහත් මට මේක බලන්න පුළුවන් කියලා බලනකොට නිකන් හරියට මේ ඇහිදැල්ල තියෙන එකක් හරහා හුස්ම දිහා බලා ඉන්නා වගේ කොයි වෙලාවෙත් හුස්ම තියෙනවා. මේකත් එක්ක යාළු වෙලා ඉන්නවනේ ඉඳගෙන හිටියාම මොකෝ හිටගෙන හිටියාම මොකෝ නිදාගෙන හිටියාම මොකෝ ඇවිද්දාම මොකෝ ඕන වෙලාව කරත අනිත් එක ඔය ඉලන්දාරියන්ට ඉලන්දාරින්ටයි මම මේ කියන්නේ ඕක කරන බව කියලා කරන්න ඕනේ නෑනේ. භාවනා කරනවා කියලා කාටවත් කියන්න ඕන කෙනෙක් ඕන කුණු අර පැක්කේ ආවදින් තමයි හුස්ම දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. ඒක අර අර කියන ඒවා බීරියලියට වේන ගායන කරා වගේ මොනවා ඇහෙනවද අපිට දන්නේ. අපි හුස්ම දිහා බලයින් චාරු බයිනවා. ඈ මට අහුන්නේ නෑ කියනවා. අමාරි සයිය කියන්නේ. මට අහුන්නේ. දෙසරයක් කියනකොට වල්පල් කියවිල නතර වෙනවා. පත් උත්තර වැන්දොත් නෙමෙයි වල්පල් ටිකට ටිකට යන්නේ. මට උගන්වනකොට ධම්මික ආමරෝ පටන් ගන්නකොටම කිව්වා උඹේ වයස හරි නෑ. එතකොට ඉතින් විලි 6යි වයස පොඩි නෑ. එක්කෙකුට දැනෙන්න අරින්න පයිකව භාවනා කරන බව. මිලෝ සම්මතිය ওই වයස කෙනෙක් භාවනා කර කියලා හිතන්නේ වසංගන ගිය ගමන් වසංගගන යන්න යන්න ඔබට ජය මම මට දී යටින් උනත් ගෙන්දර ගෙනියන්න පුළුවන්. නටන කකුල ගෙජ්ජි කපන්න පුළුවන්. ඉතින් හොඳට පුහුණු වුණා මේ පිස්සු පිහට්ටොත් එක්ක ඉන්න දැන භාවනා කරනවා අඟවන්නේ. සුදු අඳින්නෙත් නෑ, අටසිල් ගන්නෙත් නෑ, මොකක්වත් නෑ. ඕනේ බයිලාවක් ගියාට පොඩ්ඩක් ඉන්න ඉරියව්වට නැත්නම් හුස්මට හිත දාගත්තාම ආරසයි. එහි දෙක ජම්ම ලාභ දෙකක් නෑ අපට. අපේ ඉරියව්ව හුස්ම. බුදු කෙනෙක් ඇවිල්ලා අපිට වෙන දෙයක් දෙන්නේ මේකට ආශිර්වාද ගන්නවා. මෙන්න පුතේ ගැලවුම් මාර්ගේ. පුළුවන් හැම වෙලාවකම ඉන්න වෙලාව හුස්ම ටික දාන්න හිටපන් නැත්නම් ඉන්න ඉරියවට හිට දාගෙන හිටපන්. ඒක මේ මෑතක මේ බොහෝම ආසන්නේ වෛද්‍ය විද්‍යාව හොයාගෙන තිනවා. මනසේක කොටසක ඒගොල්ලෝ හිතන්නේ මේ මොලේ එක කොටසක් කියලා. කෘත්‍යයක් තියෙනවා. තමන්ගේ ඇඟ තියෙන தත්ත්වය ගැන වරින් වර ඇවිල්ලා බල්ලා යන කෘත්‍යයක් තියෙනවා හි කයි. මේ මනසේ එහෙම නැත්නම් මොලේ මොලේ කියන එක වැරදි. මොලේ තියෙනවා. තමන් ඉඳගෙන ඉන්නවාද අතපය කොහොමද තියෙන්නේ කියලා වරින් වර එයා පරීක්ෂා කරලා බලනවා. එහෙම නැත්නම් ওই කොච්චර වැඩ තිබ්බත් බඩගින්නක් තියෙනවා කියලා පණිවිඩයක් කියනවා. චූ කරන්න යන්න ඕනේ කියලා පණිවිඩයක්. කක්ක කරන්න යන්න ඕනේ කියලා ওই විශේෂ සැසීම තිබ්බත් ওই ඉන්ටරොසෙක්ෂන් එක තියෙනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් අපි කියන පොඩ කර්ම හිතම වැඩක් කියලා නතර කරනවා. ආයෙසරක් කියන චූ කරන්න යන්න ඕනේ ඔන්න නෑ නෑ වැඩ තිනවා කියනවා අන්තිමට දවසක් ගියාම ඕන්න heart attack ගියයි මොළේ upset එකයි චූ කරනවා විලා චූ කරලා නෑ අද තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මිනිස්සයාගේ මල මූත්‍රා දෙක වෙලාවට පහ කරන්නේ මේ සදාචාරය නිසා මොන්නම තාලින්වත් අල්ලන්න බෑ ලෙඩේ මොකද්ද කියලා ඒක හිර කරගෙන ඉන්නවා මට කියන අපස්මාර කියලා අපේ සිංහල වේදකමේ ශුක්‍ර වේග අසුචි වේග මූත්‍ර වේග වමන වේග නතර කරොත් පළවෙනි සැරේ මුකුත් පේන්නේ දෙක තුන හතර පුරුද්දට කරපුවා අන්තිමට අපස්මාර හැම මොලේට දොස් කියන්න බෑ. යා පණිවිඩයක් කියවනවා ඉන්ටරොසෙප්ෂන් එක ඔන්න ඔබට චූ කරන්න යන්න ඕන, ඔන්න කක්ක කරන්න යන්න ඕන, බඩගිනි නිදා ගන්න ඕනේ කියලා. මේ ඔක්කොම වළක්කන එකනේ අපි කරන්නේ. ওই සතිමත් වෙන එක කරාට කියන ඔය ඔක්කොම වළක්වන්න බුලා මේ ලෝකයා සන්තෝෂ කරලා හරියන්නේ නැහැ. මේ එන SMS එක පොඩ්ඩක් බලපන්. මේ මිස් කෝල් එක පොඩ්ඩක් බලපන්. මේ ළඟදී එක්කෙනෙක් ඊමේල් එකක් එවනවා. උඹේ සෙල්ෆෝන් එක වහලා. කීලා ඇද්දක වහන භාවනා කරපෙන් කයෙන් ආපු මිස් කෝල්ස් ටික අහුවෙන්න පටන් ගනින් කියලා. කයෙන් එවලා තියෙන අපිව බල්ලා නැහැ. මොකද සෙල්ෆෝන් එකට වැදගත්. සබහා ධර්මයෙන් මිස් කෝල් ඇවිල්ලා, SMS ඇවිල්ලා බලන්න වෙලාවක් නැහැ. මුද්දුවට බබෙක් හම්බෙන්නේ ඉන්නවා ආච්චිට ළමයි අම්බිට තම්බිට අමාරු ඉතින් මේ වැඩ ගොඩාක් මේ ඇඟෙන් එන සිග්නල් එක බලන්න වෙලාවක් නැහැ ඒකට වෙනම නියෝජිතෙක්පත් කරනවා මේ වීර්ය සති සමාධි ප්‍රඥා ගියාට පස්සේ ජීවත් වෙන්න පටන් ගන්නවා. මට දැන් වැසිකිලි යන්න ඕනේ. මට දැන් මුත්‍රා කරන්න ඕනේ. මගේ අත දිග ඇදලා තියෙන්නේ. මගේ අත නැමිලා තියෙන්නේ. මම ඉඳගෙන ඉන්නේ. මෙන්න මේකට ප්‍රේම කරපු දවසේ ඒ ජම්මලාභේ දැනගත්ත දවස් තමයි තේරෙයි අපි ජීවත් වෙනවට වැඩිය හීනෙක ඉන්නේ. අනුන් ගැන හිතනවා, තලතුන් හදනවා, වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙනවා මිසක්කා. හීනෙක මිසක්කා ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා කියනවා අපි ඔක්කොම එක විශ්වයක් ඇතුලේ ඉන්නව නෙවෙයි එක එකාට වෙන වෙන විශ්ව තියෙනවා. ඌ ඉන්නේ ඌ හදාගත්ත ලෝකෙක. අනිත් එක්කනත් එහෙම කියලා හිතන කවවම කවදාවත් දෙන්නේ එක විශ්වේ නෑ. හැම කෙනාම මවාගත්ත බුබුලක් ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ කියනවා සබ්බේ පුතුජනා උම්මත්තක. ඉතින් උගේ ඒ ලෝකෙට වෙනම නීතියක් තියෙනවා. වෙනම සාධාරණයක් තියෙනවා වෙනම ක්‍රමයක්. ඉතින් ඒක මම්මගේ දරුවෝ වුණත් කිසිම සමානකමක් නැහැ. තමයි ජීවත් වෙන්නේ හදාගත්තේ නෝ සතියට ගියාට පස්සේ කොයි වෙලාවක හරි ඕනම කෙනකින් අහන්න වාඩි වෙලා ඉනකොට වාඩි වෙලා ඉන්න බව දැනනවනම් එහෙම තමයි බුදුහාමුදුරටත් දැනෙන්නේ. එහෙම තමයි අඟුලිමාටත් දැනෙන්නේ. එහෙම තමයි හිට්ලරටත් දැනෙන්නේ. එහෙම තමයි මටත් දැනෙන්නේ. නිසා බුදුහාමුදුර කවුද කියලා දැනගන්න ඕනේ නම් තමන්ගේ කයට හිත දාලා බලන්න. එතන බුදුහාමුදුර වැඩ ඉන්නවා. කොහේ කොහේ යන්නද? මම දැන් මෙතන. අපි බුදුහාමුදුර වඩන්න හදනවා. මෛත්‍රී විද මතු බුදු වෙනවා. මෛත්‍රී බුදුහාමුදුර නැත්නම් දඹදිව යනවා බුදුහාමුදුර යනවා. කොහේ ගියත් වර්තමාන මොහොතේ බුදුහාමුදුර ජීවත් වෙන්නේ. දකින්න ඕනේ නම් බුදු කෙනෙක් වාඩිලා ඉන්නකොට කොහොමද කියලා මොකක්වත්ම නැතුව සම්පූර්ණ තමයි වාඩි වෙලා වාඩි වෙලා ඉන්න එකට සමාදම් වෙන්න. බුදු. සද්ධර්මයේ සංඝයා සීලේ ඉතින් ඒකදීදී අපි වටපිට හොයන්න ගියාම ඉතින් සමේ සතියත් සමාධියත් දෙක පෙළ ගැහෙනකොට දැනුමේ පුදුමාකාර වර්ධනයක් වෙන මොකද බාහිරේ හොයන්නේ නැහැනේ බාහිර හැවිල්ලෙන් තමයි අපිට මේ දැනුම කාබාසිනිය වෙලා තියෙන්නේ බාහිර දැනුම කියලා කියන්නේ තනි කර පිළිලයක් ඒක තනි කර මේ කොහොල්ල වැලක් හැදිච්චාම ඔය කොහොල්ල කියලා જાතියක් තියෙනවා පිළිල මුළු ගහම වන වනසනවා නිසා දැනුම තිබුණාට කමන්නේ පණ්ඩිත සාන්තේ කියන බුරුමේ දැනුම හැම වෙලාවෙම බාධා කරන්නේ. ඒක දැනුම පොඩ්ඩක් පැත්තක තියන්න. තියලා මොනවත් දැනෙති අහිංසක පොඩි දරුවෙක් වාගේ. ආදුනිකයෙක් වාගේ හුස්ම ගන්නකොට 100 100ක්ම මුළු හදිම හුස්ම ගන්න. ඒක දැනෙනකොට මතක තියාගන්න දැන් ඔන්න ඔන්න හුස්මෙමයි හිත තියෙන්නේ. ඒ වෙලාවේ පච්චනික ධර්ම නැහැ, නීවරණ නැහැ. ඕනේ නම් මේ හුස්මේ තියෙන විපරිණාමය බලන්න පුළුවන්. ඒකට ඔච්චර දුරදිග ගමනක් ඕනේ නැහැ. ඒක ලස්සු වුණාට පස්සේ ඒක සිද්ධ වෙනවා. කවුරක්වත් එහෙම හිතන්නේ නැහැ. දැන් අපි දවස් 4 5යි බාහන කරලා දවස් 10 ගියා නම් 6 7 යනකොට ඉඳ ගන්නවත් එකම හේම සමාධිමත් වෙනවා. හුස්ම දෙකක්වත් බලන්න වෙලාවක් නැහැ. ඒතුළු කියන අපේ අම්මේ ඉතලා දවසේ විනාඩි 45ක්වත් කරලා කරන්න බැරි වෙච්ච එක. මේ ඉඳ ගන්න ගමන් මේනවා. ඔය කේමා කියන රහත්මේ ඉනාන්සේ කුටියට යන්න ගිහලා හැන්දෑ කරේ. පය හේදුවා. මුදුනට බී වැටිච්ච වතුර ටික පොළොවට බී ගන්නවා දැක්කා. කපාරට නිමිත්තක් ආවා. මේ වතුර තිබුණා මේ නෑ. ඇඳේ හාන්සි වුණා. හාන්සි වෙනකොටම බහනේ තෙල්ලි වෙලා නිවිලා ගියා ඉච්චා. රහත් වුණා. ඒක නිකන් ඉලෙක්ට්‍රික් වගේ. ආනන්ද ස්වාමීන් වහන්සේ සතර ඉරියව්වෙන් තොරව ඇඳට හාන්සි වුණා කොට්ටෙට බිම වැදින්නත් ඉස්සලා. පයෙන් පොළවෙන් ඉස්සෙනකොට මේ නැමෙන වෙලාවේ අවබෝධය සිද්ධුනොත් අපි හිතනවා ඒක වෙනකොට රැස් වී දෙන්න ඕනේ අපි දඹදිව ඉන්න ඕනේ අපි බුදුහාමුදුරෝ ගාව ඉන්න ඕනේ මොකක්වත් නෑ අර ආපු ගැම්ම කොයි වෙලාවෙ මුදුන්පත් වෙනවද කියලා කොයි වෙලාවෙක සාක්ෂාත් කරන්න වෙනවද කියලා කියන්න බෑ ඒක ඒ පුද්ගලයාට අයිති දෙයක් නෙවෙයි ඒක නිසා මේ සමාධිය එනකොට මම පන්දි සාමිස්ත් එක හිටපු නිසා මම කියන්නේ ඒක ධ්‍යාන සමාධියක් වෙන්න පුළුවන් විපස්සනා සමාධියක් වෙන්න පුළුවන් දෙක අතිනත ගන්න ඕන. වරින් වර වරමුණ අරමුණේ ඊට පවත්වන්න පුළුවන්. ඉන්න වරින් වර වරමුණේ අරමුණම පතුරු ගහලා බලන්න ඕන. ඒක කොයිතරම් ශීඝ්‍ර වෙනස් වෙනවද කියලා. ඒක ගොඩාක් සජීවීව පෙනෙන සක්මණේ. මොකද සක්මණ ක්‍රියාශක්තියක් තියෙන්නේ. කකුල් දෙකම දෙපාරෙන් වැඩ කරන එකට හිත වෙනකොට මේක අමතක වෙනවා. මේක බලනකොට අර කමතක වෙනවා. ටික වෙලා ගියාට පස්සේ දෙකම gediya පිටින්ම සක්මණ යනවා තේරෙනවා. බයිසිකලේ පාගනවා. නැත්තම් ධනක් වතුර ඇවිදිනා වගේ තේරෙන්න පටන් ගන්නවා මෙනේ කරන්න ඕනෙත් නෑ මම ඉඳගෙන නෙවෙයි මම සක්මන් කරනවා දන්නවා. ආනේ ඒකට අනුග්‍රහ කරා නම් ඕනේ ඒකට තියෙන ඔන්න පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි සක්මන්. ඕගොල්ලෝ හිතන විදිහට කටපාඩම් කරලා දීර්ඝ සමීකරණ මොකුත් නෑ පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ පයින් යවිදිනවා. මේක දන්නේ නැතුව අනේ අනසහනත ඇවිදිනකොට අඩියක් ඉස්සරහා බලනද හිමීට යන්නද ඈත බලනද ඒක සාධාරණයි මුල් කාලේම අහන්න ඕනේ. නමුත් ඒ ඔක්කොම කය විසින් හදලා දෙනවා. මොකද මේ කය සියල්ල දන්න දෙයක්. මේ කයෙහි තියෙන එක සෛල් එක තියෙන එක න්‍යෂ්ටියක තියෙන එක RNA DNA එකක් ගත්තොත් මුළු මානවයාගේ ඉතිහාසය ඒකේ තියෙනවා. ඒකට ආය පොත් පාඩම් කරන්න ඕන ගමක් නැහැ. ඒක බලන්නේ නැතුව මේ අනික්කව බලනකොට තමයි මේකට නිඳා වෙන්නේ. ඒ නිසා ශරීරයට ඉඩ දෙන්න දුන්නට පස්සේ ආ දන්නෝ. එහෙම නැත්නම් කියනවා නම් ස්වයන්සිද්ධ භාවයට ඉඩ දෙන්න සම්පූර්ණ ගමන බාධා වලින් තොරව සිනිද්ධා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ ඉරියව් පැවැත්ම සිනිදු තෙල් ධාරාවක් වගේ සිද්ධ වෙනවා. ඒ මොකද එක එක මේ මේ න්‍යාය පත්‍ර ඔළුවේ නැහැ. කරන දේ කරනවා. එතකොට මේ සතියත් සමාධියත් අතර තියෙන මේ සම්බන්ධේ ඕනම කෙනෙක් වශී වෙන සුළුයි. ඒ සමාධිය පුදුම සුඛයට සම්බන්ධ දෙයකට චිත්ත විසුද්ධිය කියලා තමයි කියන්නේ. අන්නේ චිත්ත විසුද්ධිය ආවට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ manuss ලෝකේ ඉඳලා අපි කියමු නැත්තම් මේ මේ පොළවෙන් ආසයන්තරව ගිලා 33000 කුඩින් යන්නේ කියලා. උඩින් ගියාට පස්සේ පාරේ තියෙන මාර්ග නීති ට්‍රැෆික් ජෑම් වැඩක් නැහැ නේ. පේනවා ඔක්කොම ට්‍රැෆික් ජෑම් තියෙනවා නමුත් මං ඉන්නේ වෙන තලයකනේ. එතකොට වැඩ කරන්නේ ඒරෝඩයිනමික්ස් නේ. මේ පොළවේක නෙවෙයිනේ. ඒකට තීරණ වෙනමම තලයක් තියෙනවා මේ ලෝකේ. මේ ලෝකෙත් එක ගැලීගෙන ගණයා කෙරේ බැඳීගෙන කුලයා කෙරේ බැඳීගෙන ඕන්නම් ඉන්න පුළුවන් හැබැයි රූප ලෝකයක් කියලා එකක් තියෙනවා. කාම ලෝකෙන් ඉහළට ගිය එකක්. රූප ලෝකේ ඉඳලා බලනකොට යාට පේනවා දැන් කාම ලෝකේ නම් ගෙවලා රූප වලට මේ රූපෙත් ගෙවන් කෙරුවට පස්සේ අරූප ලෝකේ කියලා එකක් තියෙනවා. ඒ අරූප ලෝකෙට ගියාට පස්සේ තේරෙනවා යම් තා කාම ලෝකේ ඉන්නවනට කවදාකවත් රූප ලෝකේ අයිතියක් නැහැ. යම් තා රූප ලෝකේ ඉන්නවනම් කවදාකවත් කාමේ සිහි කරන්නවත් බෑ. අරූප ලෝකේ සිහි කරන්නත් බෑ. යම් වෙලාවක අරූප ලෝකෙට ගියා නම් කාම ලෝකේ රූප ලෝකේ සිහි කරපු ගමන් ධානය කඩා වැටෙනවා. නිසා මේ තුනක මට්ටම් තුනක ගැඹුරක් තියෙන මේ හිතේ අපි මෙතෙක් කල් ඉඳලා තියෙන පිටලෙල්ලේ විතරයි. කාම ලෝකේ විතරයි. ඒක හරි ක්ෂණේ ඉක්මවා යෑමක් කියලා කියනවා. අහෝ ක්ෂණේ මා ඉක්මවා නොයවා. කනෝ වේමා විපච්චකා. මේ ඇතුළට අඩු ගන්න මේ ඉන්දිය බද්ද නැති මේ ආමිෂ නැති මේ නිර්ආමිෂ සුඛේ විඳ ගත්තා නම් එයාට පේනවා මේ නිරාමිෂ සුඛයට හේතු වෙන අරමුණත් ගෙවිලා ගියාට පස්සේ අරූප ලෝකයක් එහෙම නැත්නම් සූක්ෂම රූප ලෝකයක් තියෙනවා. මෙන්න මේ තුනම දැක්කට පස්සේ පේනවා මේ මිනිස්සයා මේ කාම ලෝකෙ මොන්න තරම් කාකොටා වැටිලා මොන්න තරම් තෝතෝ වරපල කියන පරිසරය දූෂණය කරන චිත්ත දූෂණය කරගෙන රණ්ඩුවක් කරාට රූප ලෝකේ නිතරංග ජාතියි. කවුරුවක්වත් නැහැ. අරූප ලෝකෙට ගියාට පස්සේ එන්න කියලා කතා කරනවා කවුරක්වත් යන්නේ. හැබැයි මේ තුනම භවයේ තියෙන. ඒකෝට තියෙනවා අර රූප ලෝකේ අරූප ලෝකයට ප්ලග් කරගන්න හැටි දන්නවනම් මේ ලෝකයට වැඩිය කොච්චර විවේකජම් පීති සුඛන් නැත්නම් හුදකලාවක් තියනවද විවේකයක් තියනවද විස්රාමයක් තියනවද කියනවනම් මේ දෙක නැති කරගත්තේ තමයි කවුරුවක්වත් නැහැ තමන්මයි නැති කරේ ඒ කොච්චර නැති කරත් ආපහු ඕනේ නම් යන්න පුළුවන් රූප ලෝකයට ඕන නම් යන්න පුළුවන් අර උපලෝකෙට ඒක ප්‍රතිපදාවෙන් යන්න. මේ තුනම දැකපු එකනක්. තීරුම් ගන්නවා රූප ලෝකෙට කාම ලෝකෙට බඳින කාම තණ්හාව, රූප ලෝකෙට බඳින භව තණ්හාව, අරූප ලෝකෙට බඳින විභව තණ්හාව. ඒකට මේ තණ්හාව තනි පහරෙන් නෙමෙයි අපිට ගහන්නේ තුම්මුළු පහරක් ගහන්නේ. ඒ තුනට උත්තර තුනක් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. තස්මින් ඊව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ එක එක එක එක අයින් කරනකොට පේනවා කෙහෙල් ගෙඩියක පොත්ත ගලවන්නා වගේ. රතුරුණ ගෙඩියක පතුරු ගහන පතුරු ගහන යනවා වගේ. කෙහෙල් කඳක් පතුරු ගහනවා වගේ. යන්න යන්න යන්න යන්න සියුම් දේවල් වලට යනවා. බාහිරයට යන්න යන්න ගොරෝසුයි. හරිම ඡණ්ඩයි. හරිම පරුසයි. ඒ නිසා මේ කාම ලෝකේ ඉන්න අයගේ දෙන්නේ හොඳ නරක හොයන්න බෑ දෙකම කක්කම නම. බෝදලා ගන්න දෙයක් නැහැ. මේක අපි රජ වුණත් බලු වුණත් මේකේ දොස්තර වුණත් ලෙඩා වුණත් මේ ගුරුවරයා වුණත් ගෝලයා වුණත් දෙමාපිය වුණොත් දරුවා වුණත් සේරම එක මට්ටමේ ඉන්නේ. ඒ කී දෙනාද කල්පනා කරන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එකක් තියෙනවා. ඒක දිගේ මෙහෙම ගියාම මේ සම්ඩු සරුවල් ලෝකෙන් පොඩක් ඉහළට ගෙහිලා නිකන් පැරෂූට් එක උඩට ගියා වගේ ප්ලේන් එක උඩට ගියා වගේ ලෝකෙ දිහා බලන්න පුළුවන්. ඒත් නිවන නෙවෙයි. ඊට පස්සේ තෝරනම් අජටවකාශන ඥානයකට නැගලා ගුරුත්වාකර්ෂණ නැත්තනකට යන්නත් පුළුවන්. ඒත් නිවන නෙවෙයි. එතකොට වෙනවා මේ ලෝකේ ඉඩම් වලට කී දෙනෙක් ඉඩම් නඩු කියන්නේ මැරෙන්න හදනවාද ලෝකේ රවුමට වෙලා ඈතරලා බලනකොට වෙනවා අනේ මේක කා ගන්න බැරුව මිනිස්සු නටන්න නැටිලා. වතුරට කොච්චර රණ්ඩු කරනවද? ගින්දරට කොච්චර රණ්ඩු කරනවද? වාතයට කොච්චර රණ්ඩු කරනවද? ඉතින් රණ්ඩු දරුවලේ පෙන් කරච්චලේ තමයි හැමතැනම තියෙන්නේ. මොකද අර ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නේ නැති නිසා. ඒ නිසා මේ නිසනවනේ හදපු ධම්මනිසන්ති ආමතුරු ජර්මනියේ ඉන්නකොට ජර්මනියේ හැම පැයකටම සැරයක් විනාඩි 5ක් ප්‍රවෘත්ති සාරාංශය කියවනවා. බර්ලින් හවුස් එකේ ඉන්නකොට කිව්වලු යූරිකාගාරි අජට අවකාශයට ගියයි කියලා. තුන්වෙනි විනාඩියලු කිව්වේ. එහෙම රේඩියෝ ඔෆ් කරා. ඔෆ් කළා කිව්වලු මේ මිනිස්සෙින්ද මේ ගුරුත්වාකර්ෂණය ජයරගෙන අධ්‍යතාවකාශයට යන්න ගිහිල්ලා ලෝකෙටම ප්‍රවෘත්ති දෙන්න පුළුවන් නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙලින් කරගත්තොත් අපිට ඊට වෙදී යන්න පුළුවන් කියලා ඉදාම සියලු බිස්නස් අතහැරලා ලංකාවට ඇවිල්ලා විතර දිනවා මේ පාර කෙලින් කරන්න ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ නිස්සරණවනේ එක ප්‍රතිඵලයක්. දැන් අවුරුදු 50 අවුරුදු 50යිම මේක කවදාකවත් කටින පිංකන්නේ නැහැ. කවදාකවත් පාංශකූල නැහැ. කවදාකවත් සාංගික දාන නැහැ. ෂෝක් එකට වැඩේ කරගෙන යනවා. තමයි දැන් ආමරණ කිව්වලු අපරාධේ වචනා බූදලි විනාශ කරලා කරන්න බැරි නාස්තික වැඩක් කරුවයි කියලා ආමඳුරු කෙනෙක් කියනවා. ඊ දවස්වල 1964 ඉස්සෙල්ලා අනී මහත්යෝ මේ කාලේ වුණා කරන්න බෑ. තීහෙතුක ප්‍රතිසන්ති තියෙන කට්ටිය නෑ. පාරමිතා පෙච්ච කට්ටිය නෑ. ඒ නිසා අපරාධ මහත්ය මේ කරන වැඩේ. ඊට පස්සේ ආමතුරු නැවලු ධම්මිතන්ත ආමතුරු මේ ස්වාමීන් වහන්සේ මේ ත්‍රිහේතුක ප්‍රතිසන්දි තියෙන කට්ටිය අල්ලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. මෙහාට ත්‍රිහේතුක අනේක නම් බෑ කිව්වා. එහෙමනම් මේ ආර්ය මේ දසපාරමිතා පිරිච්ච කට්ටිය අල්ල ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ නැහැ. ඔබ වහන්සේට තියෙනවද දසපාරමිතා හරි ත්‍රිහේතුක ප්‍රතිසන්දි කියන්න බෑ කියලා. මයිදියා බල්ල කියන්න පුළුවන්ද මට ත්‍රිහේතුක ප්‍රතිසන්දි කියනද දසපාරමිත බෑ. මං එකක් කියන්නම් ආඳුනේ. ඔබ වහන්සේ පුටුවෙන් බහින්න මං වාඩි වෙන්නම් මට වඳින්න. මෙච්චර වටිනා රාජකාරියක් කරන්න හදන වෙලාවේ හාමුදුරු කෙනෙක්ගේ මේ කම්මැලි කරන කතාවක් කියනවනම් මම වාසනේ වඩන මට වඳින්නේ කිව්වා. ඒ වුණත් ඒක වුණත් මුල් අවුරුදු 20 30 දකින්න තිබුණේ නැහැ. මේක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙලින් කරන පාරක් තියෙන්නේ මේක යන්න පුළුවන් යා යුතුයි කියන එක නැහැ. අද ටිකක් ටිකක් පේන්න තියෙනවා. කවුරු කවුරුත් ඇවිල්ලා ඉවරලා ඇත්ත තමයි අමාරුයි තමයි. නමුත් ඒ උත්සාහ ගන්න පිරිස වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක අපි ඔප්පු කරන්න ඕනේ. මැරෙන්න ඉස්සෙල්ලා තිරසනෙක් විදිහට ප්‍රපංච කර කර මැරිලා ඉන්නේ නැතුව ප්‍රපංචාබිරතෝ මගෝ ප්‍රපංචාබිරමණය කරමින් ඉන්න මුර්ගියෙක් වෙනවට වැඩිය මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගෙලින්ගොත් අපි ඒ වගේ අවුරුදු 50කට ඉස්සෙල්ලා තටනක් කරපු මිනිස්සයාටත් තනක් දෙන්න. ඒ වගේම ලොකු ස්වාමීන් වහන්සේලා පුදුමාකාර අමාරුකම් මේක ගෙනාවා. හැම කෙනාම ඇවිල්ලා උසුළු උසුළු කරනවා. මොකද්ද මේකේ බුද්ධ ආගන්ත නැද්ද මේකේ බෝධි පූජාවක්වත් නැහැ. ලාංකික දානත් නැහැ. පාන්තකූලත් නැහැ. අට අට පිළිකර දස පිළිකර කතාවලුත් නැහැ. කටින් පිංකමුත් නැහැ. ඔයගොල්ලෝ වලට විරුද්ධයි මම දන්නවා. ඔයගලන්ට ඕනේ මේලාට බෝධින් වහන්සේ වටේ කරකෙන්න කලයක් අටේ තියාගෙන. මොකටද මේ? බබඩ දුවට බබෙක් කම්පේ. එහෙනම් තමයි ඊගාව ගමන්ට වීසා හදාගන්න. අනේ බුදුහාමුදුරන්ගේ ඉල්ලන දේවල් මෙච්චර ලස්සන මේ ආර්යයන් සමාර්ගය පෙන්ලා දීයේදී ඔයගොල්ලෝ සේරම වාක්‍යන්න ඕනේ ඒකට. ඕගොල්ලෝ මෙතන මේ පොළවෙන් එළියට ගිය ගමන් ඔන්න පිස්තෝට තමයි සාංගික වෙන්නේ. මම ඒකට හයියෙන් කතා කරන්න යන්නේ මොකද එළියට යන්න බයයි මට ඊට පස්සේ. මම මේ දොරවල් වහලා තියෙනකොට විතරයි බණ කියන්නේ. මොකද ඔය ගොල්ලොමයි වැඩිකාරෝ. මෙච්චර ලස්සන මාර්ගයක් තියේදී කෙටි මාර්ගයක් තියේ WS කරුණාත්ම මහත්තයා අහනවා මේ ආර්යෂ්ට මාර්ගයේ කොතනද පිංකම් තියෙන්නේ. මේ අටේ කොතනකවත් පිංකම් කියන වචනේ සඳහන් වෙනවද? පව්පින් කියනවා සඳහන් වෙනවද? නෑ. මේක ටෙක්නිකල් පාරක් තියෙන්නේ මේකේ. ඉතින් ඒක තියදී අපි මේ ආලවට්ටමක් දාගෙන සෝබනයක් දාගෙන කරන වැඩේ බලනකොට අන්‍යාගම කියන්නේ මොනම තාලෙන්වත් බනින්න බෑ. මොනම තාලෙන්වත් බනින්න බෑ. අපි කරන්නේ මේ මිනිසුන්ගේ තියෙන මේ සෝබන ටික විතරයි. ඒ නිසා ඒ වෙනුවට අපි හිත හදාගෙන අපි මිත්‍යක් වෙනකන් කරගෙන ආපු මේ ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒ ප්‍රතිපදාවේ මේ වැඩ කරන මේ මම නැත්තම් මේ සබ්‍රක්‍මචාරීන් වහන්සේ නැත්තම් මේ බ්‍රහ්මචාරී රකින්න මම මේ දෙවි ඉස්සරහට මේක ගෙනියන්න ඕනේ ලෝකයා કોઈ જાති චෝදනා කරත් ඍජු මාර්ගෙ දිගේ යන එකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා තම තමන්ගේ පෞද්ගලික ඒ අදිෂ්ඨාන ශක්තියටත් අපි භාවනා කරන සමස්තයක් වශයෙන් සමූහයේ අධිෂ්ඨාන ශක්තියටත් මේ ධර්ම දේශනාවලිය ධර්ම දේශනාව හේතු වාසනා වේවා සියලු දිනාටම මේක ඍජු කරගෙන ඒ උත්තමාර්ථය ළඟා කර ගැනීමට ධෛර්යයක් ශක්තියක් බලයක් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා